සහ වේදනාව නැත්නම් හැපීම සහ විඳීම කියලා අපි කියන මේ දෙකේ තියෙන අන්‍යෝන්‍ය සම්බන්ධතාවය දැක්කා, දකින්න උත්සාහ කළා. අපි මේ වේදනා ශරීරේ නැත්නම් වේදනා නුපස්සනාවේ වේදනා ස්කන්ධයේ ක්‍රියාකාරකම් දිහා බලනකොට ඒ වේදනා දියුණු කරගන්න සීල දෙනාම උදේ ඉඳලා හැන්ද වෙනකන් මහන්සි වෙන බව හැබෑව. එතකොට මේ උත්සාහය නිසා එයා ලබන මේ වේදනා ස්කන්ධය තමා විසින්ම උපයා සපයා ගන්නා ලද්දක්ද නැත්නම් කොච්චරක් එයා උත්සාහ කළත් එයාට ලැබෙන වේදනා භාගය ප්‍රතිලාභය පිට කෙනෙක් නිශ්චය කරන්න ලද්දක්ද එහෙම නැත්නම් මේ තමන් සහ පිට කෙනෙක් කියන දෙන්න අතර givisුමකින් සමவாயකින් ලැබෙන්නක්ද එහෙම නැත්නම් ඒ දෙකේ සම්බන්ධතාවයක් නැතුව ඊට පරිබාහිරව අදිච්ච සමුප්පන්න කියන්නේ පටිච්ච සමුප්පන්න නොවෙන අ හේතුකව අප්‍රත්‍යනියන් අහසෙන් හට ගන්නා වගේ වේදනාව පහළ වෙනවාද කියන එකයි වේදනාව සම්බන්ධයෙන් මහා කොට්ටිත ස්වාමීන් වහන්සේ නගර ප්‍රශ්නේ. ඒකේ නිෂේධාත්මක උත්තරයක් තමයි නෑ නෑ කියන්නේ හතරක් තමයි සාරිපුත්‍ර ස්වාමීන් දෙන්නේ ඊට පස්සේ කියනවා සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ අපිච්ච පස්සපච්චා වේදනා එයා ලබන ස්පර්ශය අනුව තමයි වේදනාව සිද්ධ වෙන්නේ. ඒ නිසා තමන් වේදනාවන් පිළිබඳව සීනමවමින් බලාපොරොත්තු සහිතව මේ ජීවිතය ගත කරන එක තමයි මනුස්ස ජීවිතයේ අභිලාෂය කියලා කියන්නේ. ඉස්සරහා බලනවා කියලා කියන අපි හැම වෙලාවෙම අද ඉන්නවට වඩා වඩා හොඳ වේදනාවක් කරා යන්න තමයි අපි පුදුමාකාර බලාපොරොත්තුක් ඇතුව ගත කරන්නේ. ඒක කොච්චර අනාගතයේ වේදනා සුඛ වේදනා ගැන අපේක්ෂා කරනවාද කියලා කියනවනම් වර්තමානය ගැන හිතින්වත් වෙලාවක් නැහැ. වර්තමානය මේ අනාගත සුභ සුඛ වේදනා අපේක්ෂා කරන නිසා වර්තමානයේට නොදකින්න පතන් කියාගෙන තමයි මුළු සංසාරෙම ගත කරලා තියෙන්නේ. කවදාකවත් මේ සුඛ වේදනාවක් අපේක්ෂා කරන එකට වර්තමානය එළඹ සිටි මොහොතේ සම්පත්‍ති කර වෙන්නේ නැහැ. ඒක විපත්‍ති කරමයි. වර්තමාන මොහොතේ සම්පත්‍ති කර වෙච්ච කෙනාට අනාගත වේදනා බලාපොරොත්තු නැහැ. එයා ඉන්නේ පිරිච්ච සම්පත්‍ති කර සන්තුප්ති කර අවස්ථාවක. ඉතින් අපි සංසාරේ පුරාවට මේ නොලැබිච්ච වේදනාවක් හීනයක් ඉස්සරහින් තියාගෙන ගත කරපු නිසා අපිට වර්තමානේ නැති වුණා. ඒ වගේම වර්තමානයේ තිබුණත් අහම්බෙන් හරි ආවොත් ඒක පාළු කම්මැලි නීරස මුස්පේන්තු හෝනියමක් වගේ තමයි පේන්නේ. ඉතින් මේකට හේතුව සැප හොයන ඉස්සරහට සැප හොයන ගතිය ඉතින් ඒක මානව ප්‍රජාව පුරාම සත්ත්ව ප්‍රජාව පුරාම නැත්නම් ජීවින් පුරාවටම තියෙන දෙයක්. ඒ නිසා තමයි අපි පරිණාමයටපත් වෙමින් හරියට අලුත් අලුත් කාර් මොඩල් එන්න වගේ අපි දිගින් දිගට දිගින් දිගට එමින් යනවා කොහෙද කෙලවර කියලා කාටවත් හිතා ගන්න බෑ. ඒ වෙනුවට අපට මේ වේදනාව විරංජනය කරන විරාගයටපත් කරන එහෙම නැත්නම් නිබ්බිදාවටපත් කරන ධර්මදේශනාවක් අහන්න හම්බ වෙනවනම් ඉතින් මේ සූත්‍ර නිමාවේදී සාරිපුත්‍ර ස්වාමීන් සඳහන් කරනවානේ එහෙම කියන කෙනා මේ වේදනාවන් පිළිබඳව මතු බලාපොරොත්තු වලින් වර්තමානයේ කාබාසිනිය කරගෙන වර්තමානයේට ඉන්න බැරි තරම් ඉන්න කෙනාගේ ඒ වේදනාව පිළිබඳ තියෙන හීන බලාපොරොත්තු නැති කරන ධර්ම දේශනාවක් කරනවා ඒක උන්වහන්සේට කියන කෙනාට දේශකයන් වහන්සේනමක් කියන්න පුළුවන් ඒ කෙනා තිත්ත ධම්ම වශයෙන්ම සුඛය ගැන කියලා දෙන කෙනෙක් මේ වර්තමාන මොහොතේ සුඛය විතරයි යා කියලා දෙන්නේ බලාපොරොත්තු වෙන දෙයක් හෝ විචිතයක් ගැන නෙවෙයි ඒ තරම මේ වේදනා චෛතසිකයේ මනමෝහණීයයි ඒක සියලු දිනාම සියලු දිනාගේ සැප කැමැති වෙනවා. ඒක නිකන් කරුණාවක්, මෛත්‍රියක්, මුදිතාවක් වගේ පේන්නේ. නමුත් මේ බලාපොරොත්තු වෙන සැපේ නිසා වර්තමානයේ ගිලිහ ගන්න ශාපය සංසාරය කියලා කියන්න පුළුවන්. ඒක තමයි අපි මේ විඳවන විඳවිල්ල. කවදා හෝ අපට ඒ වේදනාව පිළිබඳව කොච්චර ආශාවෙන් කටයුතු කරත් මේ වර්තමාන මොහොතේ තරම් සැපයක් ඇත්තේ නැහැ. මේ ආශාව නිසා වෙන්නේ වර්තමාන මොහොත නැති වෙනවා. නිසා කවුරු හරි වර්තමාන මොහොතට ආවන ඒක තමයි බුදුහාමුදුරෝ කියන්නේ. එතෙන් ධර්මයෙන් කියන්නේ. ඒක තමයි අපිට තියෙන මේ ප්‍රතිපදාව කියන්නේ. ඉතින් එතෙන් ආවට පස්සේ යාට අනාගත බලාපොරොත්තු කියන අසහනිය නෑ. අනාගත බරතු සුන් වෙයි කියන ආතතිය නෑ. මොකද වර්තමානයේ නැති කරන්න කාටවත් බෑ. හොඳට මතක තියානින්න කොච්චර බලාපොරොත්තු සුන් වුණත් කොච්චර බලාපොරොත්තු තිබුණත් ඒ මොන දෙයකින් හිත පෙරලි කරත් ඒ මොන දෙයකින් හිත අන්‍යවිත බවට පත් උනත් ඒ කොච්චර අන්‍යවිත තත්ත්වක වුණත් වර්තමානයේ යාට උරුමයි. ඒක අපේ uppatti වාසනාවක්. ඒ නිසා දුක තියෙනවා, කරදර තියෙනවා, අරය අමාරුවේ මේ අමාරුවේ කිව්වට වර්තමාන මොහොත ඒකකින්වත් මකන්න බෑ. ඒක කොයි වෙලාවෙත් අපිට දී ඇති සාධකයක්. ඒක නොදන්න කමකට තමයි අවිද්‍යාව කියන්නේ. ඒ වෙනුවට අනික් කුණු හරව බලාපොරොත්තු වෙන එක තමයි තෘෂ්ණාව කියන්නේ. ඒසයි තෘෂ්ණාව පැත්තක දාලා විද්‍යාව පැත්තක දාලා මේ වර්තමානයේ ඉන්න ටික එළඹ සිටි බොහොමත ක්ෂණ සම්පත්‍ය තේරුම් ගත්තා නම් ඒක වේදනාව හරහා ඉච්ඡා කරන්න පුළුවන්. ඉතින් මේ වේදනාවට හේතු හොයනකොට ස්පර්ශය කතා කරනවා. ඒ නිසා ස්පර්ශය ස්පර්ශ කරන තාකල් අපි නාශනෝදාගත මීහරකෙක් වගේ එහාට අදිනවා මෙහාට අදිනවා. අපිට කිසිම පාලන ශක්තියක් නැහැ. අපිට න්‍යාය පත්‍රයක් නැහැ. අපිට ආණ්ඩුමට්ටු කරන්න පුළුවන් කමක් නැහැ. වේදනා ස්පර්ශයට යට වෙලා අපි ජීවත් වෙනවා. ඒ නිසා අපි මේ ස්පර්ශය පිළිබඳව සැප ස්පර්ශ ලබා ගන්නද පහස ලබා ගන්න මේ කරන පස්සට විල්ලුද හොයන මේ හටනේ ඒ ස්පර්ශය ඒ හොයන හැවිල්ල නතර කරලා දැනට තියෙන ස්පර්ශය දිහා බලන්න පුරුදු වෙච්ච ගමන් ඉතින් නිවන් දොරක් ඇති අපි මේ ඉස්සරහට මේට වඩා සප ස්පර්ශ හොයන්න නෙමෙයි දඟලන්නේ. ඒ වෙනකොට දැනට තියෙන ස්පර්ශයට හිත ගන්න පුළුවන් නම් ඒක අපට කායනුපස්සනාවක් වෙන්න පුළුවන්. වේදනානුපස්සනාවක් වෙන්න පුළුවන්. චිත්තානුපස්සනාවක් වෙන්න නැත්නම් ධම්මානුපස්සනාවක් වෙන්න. ඒකට සත්‍යපට්ඨාන ගෝචර භූමියට අපි වැටෙනවා. ඉතින් ඒක කරගන්න අමාරුයි අපට. මේ নানা ආකාර සමාජ බන්ධන, নানা ආකාර වගකීම් යුතුයකම් ඉස්සරහින් තියාගෙන වර්තමානයේ බුද්ධ විදිහ නැතුව අපි නානා ස්පර්ශ අපිට ස්පර්ශ අපේ අයට ස්පර්ශ මම යණ යන තැන ස්පර්ශ මට හැමදාම මේ ස්පර්ශ ලබා ගන්න අපි නානා විදිය සැලසුම් හදනවා. ඒ සෑම සැලසුමකීම දැන් ඉන්නේ කොතනද කියන එක වර්තමානයේ මතක නැති වෙනවා. ඒක නිසා වර්තමානට හිත ගන්න නැත්නම් ස්පර්ශයට හිත ගන්න යම් භාවනා ක්‍රමයක් තියෙනවා කියලා විපස්සනා කියනවා. ඉන් අපිට මොන සැලසුමකට හිත දැමුවත් ඒක විපස්සනා කියන්නේ නැහැ කොහෙදෝ යන අරමුණු දිගේ හිත පැවැත්වීම ඒත් සැප හොයන ගමනක්. වර්තමානයේ සඳහා වර්තමානයේ හිත ගැනීම සඳහා විපස්සනාව ගන්නේ අර හතරෙන් එකක්. අධ්‍යක්ෂයේ අරමුණ. ඉතින් ඒ ස්පර්ශය පිළිබඳව කරන ප්‍රශ්න සිව්කොන් ප්‍රශ්න වලට සාරිපුත්‍ර ස්වාමීන් ලැබෙන්නේ නැස්චාර්ක උත්තර. ඊට පස්සේ මතක් කරනවා අපි කොච්චර සැලසුම් හදන්න ගියත් අපිට ඕන කරන ඒ සුඛ සුභ ආත්මීය ස්පර්ශ කවදාකවත් ලබල මරිච්ච කෙනෙක් මේ ලෝකේ නැහැ. හැම කෙනාටම ස්පර්ශයක් ලබන්න බලාපොරොත්තු වෙන තාක්කල් සිලිලාරයක් තුන එක ලැබපු ගමන් ඒක අපායක් වෙනවා. මලක් පිපෙලා මලක් කොහොට්ටුව තියෙන තාක්කල් ඒක මේ කන්‍යාවක් කන්‍යාවක් දිහා බලනවා වගේ හරිම ලස්සනයි. නමුත් මල පිපිලා පෙති හැලිලා බට්ට විතරක් එළියට ඇවිල්ලා තිනකොට අර පිපිලිසිලි ආරිලා ඉවරයි. ඉර නගිනකම් හරිම ලස්සනයි. ඉර සම්පූර්ණ වෙනකම් හරිම ලස්සනයි. ඉර නැග්ගට පස්සේ ඒක නොදකින් අපතා. ඒක දිහා බලන්නවත් බෑ. ඊට පස්සේ අවු කණ්ණාඩි දාන්න වෙනවා. ඉර නගිනකම් ආසයි. ඒ නිසා මේ ලෝකේ තියෙන හැම ස්පර්ශයක්ම ලබා ගැනීමට යන තාක් ලැබෙන තාක්කල් මලක පිපුප මල පිපුමෙන් හමාරයි රලක නැගුම රල බිඳුමෙන් හමාරයි කියලා කුමාරතුංග මුනිදාස් මහත්තයා විස්තර කරලා තියෙනවා. ඉතින් මේක දන්නේ නැතුව අපි තාමත් පිපෙන මලක් ගැන අපේක්ෂාවෙන් ඉන්නවා. බින්දිච්ච නැති රැලක් ගැන අපේක්ෂාවෙන් ඉන්නවා. ඉරක නැගුමක් ගැන අපේක්ෂාවෙන් ඉන්නවා. නැගපු ගමන් අපායක් කරනවා. ඉතින් ඒක හොඳටම පේනවා ඔය ධන කුවේරයන්ගේ ජීවිත දිහා බලනකොට මොන තරම් කාලකණ්ණි ජීවිතද ගත කරන්න කියලා. ඒ නිසා මේ ස්පර්ශය Tamanට හම්බ වුණත් මනදොල සපුරන්නේ නැහැ. විශාල සයන් කතන් නෙවෙයි පරං කතන් නෙවෙයි. එතකොට සාරිපුත්‍ර සාංශේ මේ ස්පර්ශයට අධිච්ඡ සමපන්න කියන්නේ සලායතන පච්චා පස්ස. සලායතනෙට හේතු ධර්මෙ පෙන්නනවා. ඉතින් අපි අද ඒ ක්‍රමයට සලායතනයන් පිළිබඳව විස්තරයක් කතා කරන්න. එහෙම නැත්නම් ඒ ඒ පුරුක ඉස්සරහට ගන්නයි බලාපොරොත්තු වෙලා කින්නකෝ ආවසෝ සාරිපුත්ත සයන්කතං සලායතනං පරංකතං සලායතනං සයන්කතං ච පරංකතං ච සලායතනං අසයන්කාරං අපරංකාරං අදිච්ච සමුප්පන්නං සලායතනං කියන මාතෘකාව ගත්තේ. ඉතින් එතකොට සාරිපුත්ත ස්වාමීන් වහන්සේ ඒ සලායතන අපිට පහළ වෙන ආයතන කන්දානම් පාතු භාවෝ ආයතනනම් පටිලාභෝ කියලා අපි ජරා මරණ ගැන ජාතිය ගැන කතා කරනකොට මේ මාතෘකාව හඳුනා දුන්නා. දැන් ඒක අපි විස්තර සාහිත්‍යයේ බලා ගන්නවා. යම් වෙලාවක පංචස්කන්ධයේ රූපේ පහළ වෙන වෙලාව, වේදනා පහළ වෙන වෙලාව, සංඥා පහළ වෙන වෙලාව, සංස්කාර විඥාන පහළ වෙන වෙලාවන්. එහෙම නැත්නම් ඒ රූප ධාතු ඝටන රූප රූපයේ ඝටන චක්ඛායතනේ පහළ වෙන වෙලාව, ශබ්ද රූපයේ ඝටන නැත්නම් ශබ්ද රූපයට ආකර්ෂණීය නැත්නම් ඔපේ වෙන සෝතායතනෙ පහළ වීම ඒ වගේම ගහන ආයතනෙ ගන්ධ රස ආයතනෙ පොට්ටබ්බ ආයතනෙ මන ආයතනෙ කියන මේ දේ වගේ පහළ වීම බැලුවොත් ඒක පහළ කරගන්නේ Tamand නැත්නම් මගේ මන අපිටද එහෙනම් මගේ මට ආණ්ඩු මට්ටු කරන්න පුළුවන්ද මට මේක පාලනය කරන්න පුළුවන්ද කියලා බැලුවොත් ආත්මවාදය කියන්නේ පුළුවන් කියන කට්ටිය. මට ඕන රූපයක් මට ඕන වෙලාවට ගන්න පුළුවන්. ඒ කියන්නේ අපේ ගෙදර තියෙනවා රූප වාහිනී. ඉතින් ඒ රූප වාහිනිය ඕන රූපයක් ගන්න පුළුවන්. ඊට පස්සේ මම තියෙනවා ශබ්ද වාහිනී. මේක මට ඕන සද්දයක් ගන්න පුළුවන්. අපේ ගෙදර විවිධ දේශවලින් ගෙන ආපු ගඳ සුවඳ තියෙනවා. මට ඕනේ ගඳක් ගන්න පුළුවන්. ඒ වගේම අපේ ගෙදර විවිධ රටවල කෑම වර්ග තියෙනවා. උදේ කෑම, දවල් කෑම, ඉස්සරහ කෑම, පස්සේ කෑම. ඕනේ රසයක් ගන්න පුළුවන්. අපේ ගෙදර নানা ප්‍රකාර ඇඳ පුටු කොට මෙට්ට ආයතන පිල්ලුද තියෙනවා. ඕන දැනක මට පස්සතිය තැගි ඕන සපක් ගන්නකොට. මට ඕන හිතවිල්ලක් හිතන්න පුළුවන් මම ඉන්නේ නිදහස් රටක කියලා ගත්තොත්. ඒක මේ මම අද දවස් ඇතුළත විඳලා තියෙන ටික අර වගේ මට අධිකාරී ශක්තිය තියෙන නිසා ඒ ස්පර්ශය මගේ. ඒ ඒ රූප ඒ ඒ රූප මම පාලනය කරන්න කියලා. මම මම විශ්ි කරලා දකිනවා. මේක තමයි ආත්මවාදය කියලා කියන්නේ. නමුත් අපි ගෙදර කොච්චර මේකට ඒ උපමාවක් දෙනවා මෙතෙන් ආපු නිසා මම කැමති ඒකට සම්බන්ධ කරන්න. බුදුන් පන්දි ස්වාමීන් වහන්සේ කියනවා <clears throat> ධන කුවේරයෙක් ඉන්නවා. ඒ ධන කුවේරයාගේ મંદિરයේ සෑම රූප ධර්මයක්ම ගෙන්න ගන්න පුළුවන් උපකරණ තියෙනවා. සෑම රස ගඳ සද්දයක්ම ගඳක්ම රසයක්ම පහසක්ම ඕන දෙයක් ගන්න බුලා සම්පූර්ණ મંદિરයක් තියෙනවා. එනවත් මේ මනුස්සයට කවදාකවත් විවේක වෙන්න වෙලාවක්වත් නැහැ. නිින්ද යන්නේත් නැහැ. ඉතින් මනුෂයා මේකේ ව්‍යවෘත වීම කොච්චරද කියනවනම් එයාට කවදාහක් හිතේ කලස් කරන්න බෑ. නිින්ද යන්නේත් නැහැ. ඉතින් මෙහෙම අර મંદિરේ විවිධ පාටි දාගෙන අමුත්ත පැමිණිලා নানা කලබලස ජීවත් වෙනකොට දවසක මනුෂයාට මනුෂයාගේ ඇඳේ යහංග බඩාවේ හොඳ නිින්දක් යනවා. හොඳ නිින්දක් ගිය වෙලාවේ එයාගේ උයන්නා කුක් එයාට හොඳ කේක් එකක් හරිනවා නැත්නම් හොඳ පොලොස් තඹුලක් හරිනවා හොඳ සුවඳයි ඉතින් එයා දන්නවා මේ වෙලාවේ මගේ ස්වාමියාට මේක කැවුවොත් නිගෙන් ඉස්සර වෙලා මේකේ මේ ඉවිමේ ශිල්පයේ සූපසාස්ත්‍රයේ ඉහළම තැන යාට පෙන්වන්න පුළුවන් මටත් ලකුණු ලැබෙනවා කියලා ගිහිල්ලා අර කලාතුරකින් නිදාගත්ත මනුස්සයර කතා කරලා කිව්වොත් මේ මහත්යෝ මේ පොලොස් සම්බුල පදමවිලා තියෙන්නේ මේක නිවෙන්නේ ඉස්සලා මේක ඛණ්ඩ කියලා පන්දිසංශය අහනවර කාලයකට පස්සේ නිින්ද ගෙවින් හැට මේ මනුස්සයාගේ පොලොස් සම්බුලට ඇහැර වීම නිසා මේ උයන්නට අරක්කමයට ප්‍රොමෝෂන් එකක් දෙයිද නැත්නම් ගහලා බණලා රසයෙන් අස්කලා දායිද කියලා මොකද ඊටාම කලාතුරකින් නිින්ද ගිය විඤ්ඤාණ මේ පොලොස් සම්බුලකට කතා කරුවාම ඒ මනුස්සයාට මේ බලන්නේ ප්‍රශ්නේ දිහා අරක්කමේගේ ප්‍රශ්නේ නිපැත්තේ නෙමෙයිනේ. මේ ධන කුවේරෙක්ගේ පැත්තේන්නේ. මේ මොන මොකද්ද මේ උස්සගෙන ඇවිල්ලා තියෙන්නේ? ඉතින් ඒකට යාරි කිව්වොත් ඔබ බලපන් මෙච්චර කාට මට දෙන්න ගියාම මම නින්දට බාධා කරා ඔබ රස්සයි මස් කරනවා කියලා. ඒ මිනිස්සයා කියාවිලු ඒ මේ අරක්කමියා දැන් ඔබතුමාට මම දෙන්න ගියේ ස්පර්ශයක්. ඔබතුමාට මම දෙන්න ගියේ දිවට රසමස උලක්. ඔබතුමා හිතේ ස්පර්ශය නැති තැනක. ඔබතුමා හිතපු තැන නිින්දෙදී රූපේ තිබුණෙත් නෑ ඔබතුමාට හැවැඩ කරෙත් නෑ. සද්දේ තිබුණෙත් නෑ ඔබතුමාට. සද්දේ තිබුණා නිින්දන්නේ කන වැඩ කරෙත් නෑ. නාසයේ ගඳ තිබුණෙත් නෑ. දිවට පහසක් රසක් තිබුණෙත් නෑ. ඔය බුදියන්නේ නෑ ඇඳුමේ ඇඳේ බෙඩ්ෂීට් එකවත් ගෑවිච්ච බවවත් දන්නේ නෑ. දන්නවනේ නිින්ද යන්නේ. ඉතින් කල්බූත මොකුත් නැති මේ මොකක්වත් නැති මට ඔබට මම මේ යම දීම මොන අසාධාරණද? එහෙම දීපු මම රස වෙනස් කරන්න. ඔබතුමා මෙතෙක් කළා හිටපේ වගේදී ඔය එකක්වත් තිබුණේ නෑනේ. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ. චක්කුසෝත ගහන ජීවකයම මොකුත් නැහැ. ඉතින් ඒකෝට අර තරක වේලට ඔළුව කාණ්ඩ සිද්ධ වෙනවා. කල්පනා කරලා බලලා අවදි කරන්න ඉස්සෙල්ලා රූපයක් හෝ ඇහක් සද්දයක් කනක් ගඳක් හෝ නහයක් රසක් හෝ දිවක් පහසක් හෝ කාය මේ ඔපයක් සද්ද ධර්මතාවයක් හෝ මනසක් තිබුණේ නැහැ. මේ ඒක තමයි හොඳම සැප මම ජීවිතේට විඳපෙක කියලා මේ මේ අමනයාට කියන්නේ ගැට ඌ කියාවලු කොහෙද සර් එතන විඳින්න දෙයක් සර් බොරුනි කියන්නේ තිබුණ දද්දකින් ඔක්කොප්පු කරලා පෙන්නන්න මට මම නම් පොළොස් සම්බලගෙන ආවේ මෙන්න රස තියෙන ඔබ සර් ඔබතුමා ඔච්චලා හිටපෙගේ මොනම රසයක්වත් තිබුණේ නැහැ මොනම අත්දැකීමක් තිබුණේ නැහැ ඉතින් අර මනුස්සයාට කිද්ද වෙනවා ධනකුවේ රටේතර අත්දැකීමක් තිබුණා කියන්නේ ස්පර්ශ නොකරන ස්පර්ශය තිබුණා ඒක තමයි ලෝකේ හොඳම ස්පර්ශය. අනික ඔක්කොම කරදරකම් කටලෝ. මොකද මේ මිනිස්සු ඔක්කොම ඉඳලා තියෙනවා. ඉතින් එතකොට මේ අරක්කමය සහ අයිතිකාරය අතර දෙබසේදී මේ අයිතිකාරය විඳපු විඳම ඔප්පු කරගන්න බැරි නිසා එයා නඩුවෙන් පරාදයි. ඒක ඔප්පු කරන්න බෑ නමුත් ඕනම කෙනෙක් දන්නවා නින්දෙදී ඔය මොනම ආයතනයක්වත් වැඩ කරන්නේ නැති වුණාට දවසේ තිබුණ ඔක්කොම අත තියෙන තියෙන්නේ එතන. දවස පුරාවට තිබුණු අසහනේ නැති වෙන්නේ එතන. මානසික දුර්වලකම් නැති වෙන්නේ එතන. කාය සංසිද්ධිය එතන. එතන සලආයතන එකක්වත් නැහැ. මේක සැපයි ඔය එක ආයතනයක් පිනවනවට වැඩිය. ඔය එක ආයතනයකට පොළොස් සම්බුල් කවනවට වැඩිය මේක සැපයි කියලා කියාගන්න ගියාම මේ ප්‍රශ්නේ මේ සලායතන අවබෝධයට තේරුම් ගන්න කියනවා. හැබැයි මේ නින්දට යන බුතියන බණක් නෙවෙයි මේ කියන්නේ බුදු වෙන බණක්. බුදු වෙන බණේදී සලායතන නිරෝධ වෙනවා. හැබැයි ඒක දන්නවා. දැන් මෙතන මෙයා නඩුවෙන් පරාදයි මෙයාට මේ ඒ වෙලාවේදී අත්දැකීමක් තිබුණය කියලා පෙන්නඳ ප්‍රත්‍යක්ෂණය කරන්න දෙයක් නැහැ. ඒ නිසා අරක්කමිය ඉදිරිපිට එයා විපිලිසර වෙනවා. බුදු කෙනෙක් නැත්නම් ආර්යයන් වහන්සේ නමක් රහතන් වහන්සේ නමක් කොතෙන්ද යන්නේ අවදියෙන් යා කියන උඹට තේරෙන්නේ නැති උනාට එතන අත්දැකීමක් තියෙනවා ඉතින් අර මංසයයි අත්දැකීම ඇහිඳ ගත්තේ කනින්ද ගත්තේ නාසයෙන්ද දිවෙන්ද මුකින්ද ගත්තේ එහෙම උපකරන්න බෑ නමුත් අත්දැකපු කෙනෙක් නම් දන්නවා ඕක තමයි මිනිස්සු උඹට පෘථජ්ජනය කියන්නේ උඹට නොතේරුණාට එහෙම එකක් තියෙනවා ඉතින් මේ මිනිස්සු ටිකටම වාද කරනවා කතා කරන්න බෑ එයා වාද කරනවා ඔය ඔබතුමා ඔය කියන්නේ නේද ඔබතුමාගේ ඔය මාත්‍යංගමක තියාගෙන gedara lokka උනාට ඔබතුමා බොරුවකින් මා පරාජය කරන්න. පුළුවන් නම් පෙන්වන්න මට ඔතනදී අත්දැකීමක් තිබුණා කියලා. එහෙම නැත්නම් විඳවීමක් නැහැ. විඳීමක් තිබුණේ නැහැ කියලා. ඉතින් ඒ නිසා බුදුචානන්සේ කියනකොට නිවන කියන්නේ අවේදිත සුඛයක් කියලා විඳීමකින් තොර එකක් කියලා ඕනකෙක් කයි කොහෙදෝයි අවේදිත නම් සුඛයක් වෙන්නේ උග. විඳින්න බැන්න කොහෙද සුඛයක් වෙන්නේ? විඳින තියෙන්නේ සුඛ දුක කියන්නේ කේ. ඉතින් අවේදිත සුඛය වාද කරාට එනිසා බුදුසසුනාංශේ එහෙම ආමනියොත් එක්ක පුතඥයත් එක්ක වාද කරන්න මොදි මාස විඳලා නැහැ. දවසක් වයසක මිනිහෙක් හම්බෙලා පාරේ යන ඊලන්දාරේ දැකලා හොඳම තරුණ වයසේ බලනකොට යාට ඒඩ්ස්ුත් හැදිලා මානසික අසහනෙවත් හොඳටම ගිහිල්ලා කවුලත් කඩා හිරිලා බැංකුවත් අසහ බැංකුවෙත් ගිනුම ඔක්කොම ඉවර වෙලා බොහෝමත්ම දුකසේ බලපංගු සීයා වැඩේ මට මෙහිමයි මෙහිමයි මෙහිමයි උඹ වයසේ ගිය මට අවුරුදු 16යි ආ දැන් 16 වෙනකොට මම 120යි බලපන් මං කවදාකවත් අරක්කු බීලත් නැහැ, මස් මාළු කාලත් නැහැ, ස්ත්‍රී දූෂණය කරලත් නැහැ, මොකක්වත් නැහැ. ඕම සාමකාමී ජීවිතයක් ගත කරේ මං අවුරුදු 120ක් හිටියයි කියලා. එතන කොල්ල අහනවලු 100 ඉතින් එහෙමනම් 120ක් ඉඳලා ඉතින් වැඩේ මොකද්ද කියලා. ඉන්නවනම් බොන්න එපාය. ඉන්නවනම් කන්න එපාය. කන්නේ බොන්නේ නැති 120ක් ඉන්නවට මේ මනස දැන් හොඳටම බංගලොත් තලයනට යාට තේරෙන්නේ නැහැ. මේ වගේ මේ නොමන අධ්‍යක්ීම් නොලබා සිටීමෙන් දීර්ඝායසෝ වීමක් සහ මොකක්ද ආධ්‍යාත්මික සුඛයක් තියෙනවා කියලා. ඒ පාරදම් වෙච්ච මනසට තේරෙන්නේ නැහැ. ඒක නිසා මේ ස්පර්ශ ස්පර්ශ නොකරන තැනක මේ සලායතන යන වෙන දේ. මේක කියන්නේ සලායතන නිරෝධය කියලා. ඉතින් අපි manussත්ත්ව ප්‍රතිලාභය කියලා කියන්නේ මේ ආයතන සියල්ල අංග සම්පූර්ණව තියෙන කොර වෙච්ච නැති, අංශභාග වෙච්ච නැති, කබර හැදිච්ච නැති මනසක් කයක් තියෙනක අපිට ලොකු ලාභයක් කියලානේ. ඒ නිසා මේ ආයතනානම් පටිලාභෝ කන්දානම් පාතු භවෝ කියලා කියන අපිට පින අපිට ලැබිච්ච පෙරපිනේ වාසනාව. තිරිසනෙකුට නැති වාසනාවක්. ඒ ජීවන් නිරෝධ කරන්න හදනකොට නැත්නම් මේ ආයතන තියෙන තාකල් ස්පර්ශය තියෙනවා ස්පර්ශය තියෙන තාකල් වේදනා තියෙනවා වේදනා තියෙන තාකල් තණ්හා තියෙනවා ඒ තණ්හාව නැති කරන්න ඕන වේදනා නැති කරන්න ඕන වේදනා නැති කරන්න ඕන ස්පර්ශ නැති කරන්න ඕන ස්පර්ශ නැති කරන්න ඕන නම් ආයතන නැති කරන්න ඕන කියන සම්දිස්ථානට ආවොත් අපි මේ ධර්මයේ නැත්නම් අපි මේ භාවනා කරන ප්‍රතිපදාවේ කොතනද මේ ආයතන නිරෝධය පිළිබඳ උපදෙස් ලැබෙන්නේ කොතනද මේ සලායතන වල නිරුද්ධ වීම, ක්ෂය වීම, වැය වීම, එහෙම නැත්නම් පටිනිස්සග්ගය කතා කරන්න කියලා බැලුවොත් සම්පූර්ණ සතිපට්ඨානෙට වෙනමම අර්ථකථනයක් දෙන්න පුළුවන්. කොහොමද මේ රූපය ගෙවන් කිරීම සත්‍යපට්ඨානෙ කොතනදී සිද්ධ වෙන්නේ වේදනාව ගෙවන් කිරීම සත්‍යපට්ඨානෙ කොතනදී සිද්ධ වෙන්නේ සංඥාව ගෙවන් වීම සංස්කාර ගෙවන් වීම විඥානීය ගෙවන් වීම එතකොට ස්කන්ධයන්ගේ පටිලාභය පැත්ත ස්පර්ශ ඇතිවීමට උඩගෙඩි දෙන අතර මේ ස්කන්ධයන්ගේ ක්ෂය වීම වැය වීම නිරුද්ධ වීම පටිනිසජ්ජනය එවැනි ස්පර්ශයකට උඩගෙඩි දීමක් නොමග යවීමක් කරන්නේ නැති නිසා මේ සතර සත්‍යපට්ඨානින් කරන්නේ මේ තියෙනවා දැනගත්ත දන්න කිරලා මැනලා වෙන්කොට පෙන්වන්න පුළුවන් මේ රූපය අල්ලාගෙන ඒ රූපය මත භාවනා කරලා කරලා කරලා කරලා ඒ රූපය අරූපයක් බවටපත් වෙනකන් ඊට පස්සේ මේ අරූපයත් ගෙවෙනකන් භාවනා කරලා මේ රූපයට අපි දන්න මේ ගොරෝසු අවස්ථාව විතරක් නෙවෙයි ආකාර 11ක් තියෙනවා මේ රූපය ගත්තාම ඒක ගොරෝසු ඕලාරික අවස්ථාව තියෙනවා සුකුම අවස්ථාව තියෙනවා ඒ වගේම මේ ළඟ අවස්ථාව තියෙනවා දුර අවස්ථාව තියෙනවා ප්‍රිය අවස්ථාව තියෙනවා අප්‍රිය අවස්ථාව තියෙනවා ඇතුළේ අවස්ථාව තියෙනවා පිට අවස්ථාව තියෙනවා අතීත අනාගත අතීත අවස්ථාව වර්තමාන අවස්ථාව අනාගත අවස්ථාව කියලා රූපේ 11 ආකාරයක් තියෙනවා ඉතින් අපි මේ තණ්හා මාන දිට්ඨි වලින් බලනකොට ඔය 11 ආකාරයෙන් පස් ආකාරයකට හොඳයි කියනවා හය ආකාරයක් හොඳ නැහැ කියනවා නමුත් රූපේ දන්නේ නැහැ මේ මිනිස්සෙින්ද සැප දුක දෙන්න රූපේ පහළ වෙන්නේ නැහැ. පහළ වෙන හැම රූපයකම 11 ආකාරයේ තියෙනවා. ඒක නිසා මේ තණ්හාමාන දිට්ඨි නැතුව එහෙම නැත්නම් මේ ලෝකයා විසින් අපිට ඔලුවට දාලා තියෙන මේ ඔලුව කුරුවල් කරන දේවල් නැතුව රූපේ දිහා බැලුවොත් මේ 11 ආකාරයේ දැක්කොත් බුදුජානන්සේ කියනවා ඒ මිනිස්යාට නම් කියන්න පුළුවන් රූපේ දැකලා තියෙනවා කියලා. එහෙම නැතුව මේ ගොරෝසු පැත්ත විතරයි හොඳ සිව් පැත්ත හොඳ නැතය. රූපේ මනාප පැත්ත විතරයි හොඳ අමනාප පැත්ත හොඳ නැතය. ඇතුලේ තියෙන පැත්ත විතරයි හොඳ පිටපැත්ත හොඳ නැතය. මා ළඟ සමීපේ තියෙන රූපයි හොඳ පිටපැත්ත හොඳ නැතය. අතීතනාගත හොඳ නැහැ. මේ අත්පනා අපිට තියෙන කොහොඳේ කියලා වගේ ගත්තොත් සමහරව අපි අනිත්‍ය සුඛ සුභ ආත්ම වශයෙන් බාර ගන්නවා. අනිත්‍යයි ඒව අනිත්‍යයි අසුභයි ඒව අනාත්මයි කියලා ප්‍රතික්ෂේප කරනවා. ඉතින් ඒ නිසා රූපේ අපි ඉදිරියට එනකොට අපි කවදාකවත් රූපයට ඇති හැටියට පහළ වෙන්න දෙන්නේ මේ මේ කලින් තියාගෙන මතිමතාන්තර නිසා. නිසා සතිපට්ඨානයේදී යත යත වාකායෝ පනිහිතෝ හෝති තත තතනම් ප්‍රජානාති. කය කොයි කොයි ආකාරයකද තියෙන්නේ? ඒ ආකාරයටම දැනගන්නවා මිසක් මම මේ භාවනා කරලා නිවන් දකින්න පර්යංකෙම ඉන්න ඕනේ. එතෙන් භාවනා කරලා නිවන් දකින්න සක්මනීමේ ඉන්න ඕනේ. එහෙම ගන්නෑ. කය මොන්ජ කොයි ආකාරයක තියෙන්නේ. ඒක ගොරෝසුට පේනවා, සියුම්ව පේනවා. මේ කය මගේ කියාගෙන පේනවා නෑ මේක කොහෙද වගේත් පේනවා. කය ලඟ වෙලා පේනවා, ඈත්ලා පේනවා. මනාප ආදරෙන් පේනවා, එපාලා පේනවා. අතීත කයක් වශයෙන්, වර්තමාන කයක් වශයෙන්, අනාගත කයක් වශයෙන් පේනවා. ඉතින් ආස්වාසය අරගෙන toy පැත්තටම දාලා බලන්න පුළුවන්. මේක හොඳට දැක්කොත් මේකලෝ සාකාරෙම දක්නාසුළු දෘෂ්ටියකින් සම්මා දිට්ඨියකින් භාවනා කරොත් ආනාපාන ගුරුසු අවස්ථාව දැකලා සියුම් අවස්ථාවට කලකොල වෙන්නේ නැහැ. එයා දන්නා මේ ආනාපානෙම තවත් ආකාරයක්. මේ හොඳට ප්‍රියව අනාපට අනේ අන්තං ආනාපානෙ දැක්ක කියලා ආනාපාන සාදරෝ පේන වෙලාවක් වගේම ආනාපානෙම හිත තියනවා නැද්දකින්න පතන් කියලා කම්මැලි වෙලා නීරස වෙලා එපා වෙලා යනවා මේ දෙකටම සම විදියට බලනවා ළඟ තිබුණත් දුර තිබුණත් ඇතුළේ තිබුණත් පිට තිබුණත් ඒක අතීත රූපේ පේනවා අපිට. ගිහිල්ලා ඉවර වෙච්ච ආස්වාසය පේනවා. අතීතයි. දැන් නැහැ. ඡාචින අනාගත රූපේ මේ එමින් පවතින ආස්වාසය. එහෙම නැත්නම් හොඳට નાස්පුඩු ප්‍රවාහගෙන යන වර්තමාන අවස්ථාව මේ ඔක්කොම දැක්කොත් දුජානන්සිර දන්න අත්දැකීම තමයි ඒක නිබ්බිදාවක් පහළ වෙන්නේ. මේ මේ 11 ආකාරයෙන්ම දැක්කොත් රූපේ පිළිබඳ ආඩම්බරයක්වත් නෙවෙයි එක්ක උපේක්ෂාව එක්ක නිබ්බිදාව නිබ්බිදා කියන්නේ ඒක පිළිබඳව එපා වෙන ගතිය පහළ වෙනවා මේක නොදැක්ක නිසා තමයි භව රෝගය සදනා රූපෙත මත් වීයි දු ප්‍රේම කලේ කියන්න වෙනවා මේක දැක්කේ නැති හින්දා මේ භව රෝගේ හදන මේ රූපෙට තමයි මේ ප්‍රේම කරන හරිය ප්‍රේම කරන්නේ ඒ මොකද මේ 11 ආකාරය දැක්කම ඒකට ප්‍රේම කරන්න බෑ ඒ නිසා අපි අර පැති නොදකින පැති නොදකින්ම තමයි. කදාකත් බලන්නේ. ඒසා රූපේ දිහා බැලුවොත් ඒක ආනපන රූප වෙන්න පුළුවන් ඒත් වායෝ පොට්ටබ්බ ධාතුව. පිම්බි මහැකිලි වෙන්න පුළුවන් ඒත් වායෝ පොට්ටබ්බ ධාතුව. අතපය හොල්ලනවා දඟලනවා. ඔක්කොම වායෝ පොට්ටබ්බ ධාතුව. දිහා 11 ආකාරය දැක්කනම් අර කියන ක්ෂය වීම, අර කරන වැය වීම, අයකෙන් නිරෝධය, අපි ඉන්න භාවනාවේ පස්වෙනි දවසේ වගේ නිසා හොඳට ආනාපාන දිහා බලනකොට ඒක නිරුද්ධ වෙන හැටි දැක්ක හැකියි. දැන් මේ දවස්වල හඳ තියෙනවා. ඒ හඳ පායලා තියෙන ඉර පායන වෙලාවේ ඉර නැගගෙන එනකොට එනකොට හඳ තුනී වෙන හැටි. හඳ ලීන භාවයටපත් වෙන හැටි. නොපෙනෙන තැනටපත් වෙන හැටි. ඉර නැගගෙන එනකොට තරවල දිෂ්ණේ ඕභාව ආభాසෙ නැති වෙන හැටි. දකින්න වගේ මේ ආස්වාද ප්‍රසස්සේ ගෙවෙනකොට මේ රූපායතනයේ එතන මේ පංච ස්කන්ධයන්ගේ රූපස්කන්ධයගේ ගෙවි යෑම රූප දිහා බලන ක්‍රමයෙන් අපට ඒකේ මෑත්වීමක් ක්ෂේවීමක් වැයවීමක් නිරුද්ධ වීමක් අධ්‍යක ගන්න පුළුවන් කියන එක ඉන්ද්‍රජාලයක් නෙවෙයි ඒක භූතම් භූතතෝ පස්සත ඇස්වනා අපිට බලන්න පුළුවන් දෙයක් ඒ Taman දැකලා අනුන්ට පෙන්වන්න බෑ ඒක. අනුන් දැක්කට Tamanට ගන්නත් බෑ ඒක. අත්දකලා බැලුවොත් යමක් දිහා හුඟක් වෙලා බලන්න බලන්න දෙවේලේ දකින කුකුලාගේ කර්මලා මේ වේලේ පෙනේ සකසේම සුදු වෙලා කියලා අර තියෙන සිලිලාරය නැති වෙනවා. ඒක න්‍යාය ධර්මයක්. මේක දකින්න අකමැති නිසා තමයි අපේ හිත එක අරමුණක බොහෝ වෙලා ඉන්නේ නැත්තේ. එක අරමුණක බොහෝ වෙලා හිටියොත් ඒක අනිවාර්යයෙන්ම විපරිණාමයටපත් වෙනවා. අචිනා අනිවාර්යයෙන්ම රූපාන්තරණයකටපත් වෙනවා. අනිවාර්යයෙන්ම දැකලා එපා ඒ වෙනුවට අරමුණ මාරු කිරීම තමයි කාම ගුණ කියලා කියන්නේ. ඒක තමයි කාම ඡන්දේ කියලා කියන්නේ. ඒ වෙනුවට අරමුණෙන් අරමුණ පයින්කොට හැම අරමුණකම මුලිච්ච වෙන මේ කියන්නේ දකින්න කොට තියෙන ආසාව විතරයි. ඒක විපරිණාම වෙන්න ඉස්තර වෙලා තව එකක් අල්ල. ඒක වඳුරු හිත, විලා හිත, එකින් එකට පයින්නවා. එකම දුන්නාට පස්සේ මේ රූප ආයතනෙ ක්ෂය කරන්න හැටි, වැය කරන්න හැටි, නිරෝධයටපත් කරන්න, පටිනිස්සජ්ජනේ තමයි කායනුපස්සන උගන්වන්නේ. ඒ නිසා කවුරු හරි භාවනා කරනකොට මේ සලආයතන නිරෝධය එහෙම නැත්නම් අපි මෙතන අරගන්නේ මේ ස්කන්ධයන්ගේ නිරෝධය බලන මේ රූපයගේ ගෙවන් වීමයි මේ වෙන්නේ කිව්වොත් ඉතින් මේ භාවනා කරනකොට මට කහ පාට මතුණා, රතු පාට මතුණා, රුවන්වැලිසෑය මතුණා, කක්ක ගොඩක් මතුණා, රත්තරන් මතුණා කියලා කියන්නේ ආයෙත් සැරයක් අර හොද හොදපෙකට මට දාන එක නේ. රූපේ නිකන් ගෙවෙන්නේ නැහැ. එයා යනකොට තව කෙනෙක් මෙතන ගෙනත් දානවා. ඒ රූපයගේ හැටි එහෙම තමයි. එයා යනකොට ඒ වෙනුවට වෙන කෙනෙක් මෙතන ඒ කරදරේ කරන්න කෙලෙස් උපදාන දාන. ඒකට රූපේ ගෙවම් කරපේකනට උපදෙස් ලැබිලා තියෙනවා නම් රූප සංඥාවට හරි දෘෂ්ටිය හරි යෝනිසමස්කාර යොදන්න පුළුවන්. හැබැයි ඒකට ඇසු විරු ඥාන අවශ්‍යයි. ඇසු විරු ඥාන නැත්නම් අර එකක් යනකොට ඊගාවට එන එක කැහි ගෑණි දීලා හොටු ගෑණි ගත්තා වගේ. එක රූපයක් යනකොට මේ හිතින්ම වාගත්තු රූපයක් අල්ලගෙන ඇයි ස්වාමීන් වහන්සේ මේක කහ පාටට පෙන්නේ? ඇයි මේ කහ පාටලා නිල් පාට වුනේ? කහ පාටෙන් නිල් පාටකට යන්නේ කොහොඳද? නිල් පාටෙන් කහ පාටකට යන්නේ කොහොඳද කියලා අහනවා. ඉතින් අහනකොට පේනවා මේ භාවනා කරන්නේ කවදාකවත් මේ රූපස්කන්ධය ගෙවම් කරන ගෙවම් වීම ප්‍රගතියක් කියලා දන්නේ නැතුව තාමත් භාවනාවෙන් කන හැපිනවන්න හදන. ඒක තමයි අද ලෝකේ තියෙන භාවනා ක්‍රමවල විකුණන දේ. මේක භාවනාව වෙනද භාණ්ඩයක් කරගන්න ඕන වෙච්චාම ඉතින් එක එක ක්‍රමවලට පෙන්නනවා. ඉතින් බුදුහාමුදුරෝ පෙන්වන්න ඕන එක වෙන එකක්. අපි බලන්න හදන එක වෙන එකක්. ඒ නිසා මේ රූපයගේ ගෙවන් වීම ඒකම වේදනාවල සුඛ දුක්ඛ වේදනාවල ඉන්නා තාක්කල් අපිට කවදාකවත් අදුක්කම සුඛේ දකින්න හම්බ වෙන්නේ නැහැ. එතකොට අදුක්කම සුඛේ වෙන්නේ කම්මැලිකම නීරසකම විදියට. මේ සැප දුක් දෙක අන්ත දෙකක් මැදට යන්න ඕන කියලා බැලුවොත් විතරක් පේනවා මේ නීරසකම කියන්නේ හුදේකලාවට. කම්මැලිකම කියන්නේ හුදේකලාවට. පිරිච්ච ගතියට. විවේකයට. ඉතින් මෙතෙක් කල අපි ඒකනේ බහිර කරලා තියෙන්නේ. ඉතින් ඒ නිසා අපිට අනිවාර්යයෙන්ම සැප දුක දෙක සරණ යන්න වෙනවා. ඉතින් සැප දුක දෙක අර විදිහට බලලා අපි සැප දුක නැති තැනට අදුක්කම සුඛයට ගියොත් ඒක අර රූපේ නැති වුණ රූප සංඥා එන වගේ නීරසකම තුනේ. ඒක නීරසකම කියලා කියන්නේ භාවනාවේ දියුණුවක්. මේ හුදකලාවේ ලකුණක්, හුදකලාවේ පූර්ව ගමනයක්, පෙර නිමිත්තක් කියලා දැනගත්තොත් ඒ මනුස්සයාට පැමිණෙන මේ දුක සැපක් වෙනවා. හරියට කියවනවා. ඒතොර සංඥාවේ පේනවා මේ ආස්වාසය ආස්වාසය කියලා මෙනෙහි කරන සංඥාවක් තියෙනවා. ප්‍රස්වාසය ප්‍රස්වාසය කියලා මෙනෙහි කරන සංඥාවක් තියෙනවා. ආස්වාස් ප්‍රස්වාස දෙක සමවීක්ෂණ යනකොට මෙනෙහි කරගන්න බැරුව යනවා. මම ඉන්නේ ආස්වාසය ප්‍රස්වාසය කියලා ඒ පරිච්ඡේද කරගන්න වෙන්කොට දැනගන්න බැරි වෙනවා. ඉතින් ඒක මේ සංඥාවගේ ගෙවී යෑමක් කියන එක දන්නවනම් ඒක යෝගාවචරයට අස්වැසිල්ලක් වෙනවා. මංගල කාරණාවක් වෙනවා. නමුත් යෝගාවචර මත ආනාපානේ බල බල හිටියා නොපෙනී ගියා. මිනේ කරගන්න බැරිනවා කියලා හයියෙන් හුස්ම ගන්න පටන් ගත්තා. ආයසර රූපෙත් ඇති කරනවා. කන්දානම් පාතු භව වෙනවා. ආයසරයක් වේදනක් දැනෙන්න පටන් ගන්නවා හුස්මේ. ආයසරයක් නම් කරන්නත් පුළුවන් වෙන නමුත් ඕතෝ තමයි දෙමිලක් වෙන්නේ. ඉතින් ඒ නිසා මේ සංඥාව තුරුවන් වෙනකොට පෞද්ගලික ලක්ෂණ ඉඳලා පොදු ලක්ෂණයට යනකොට ඒව වෙන් කළ අඳුර ගන්න බැරිකම භාවනාවේ ප්‍රතිඵලයක්. කෙලෙස් අඩු වීමක් කියලා තේරුම් ගන්න එකයි භාවනාව කොච්චර ඈතද තියෙන කියලා පොඩ්ඩක් බලන්න. ඒක දන්නේ නැතුව කොච්චරකල් භාවනා කරත් එයා කරන්නේ හුස්ම තුනී වීගෙන එනකොට මිනී කරගන්න බැරි නිසා මිනී කිරීමයි භාවනාව කියලා. මානසිකාර්යයමයි භාවනාව හයියෙන් හුස්ම ගන්න පටන් ගන්නවා. ඉතින් ඒකට අන්තිමට ඉෂිකක් හැදෙනවා. රැයට නිින්ද නැතු වෙනවා. ආහාර රුචි නැති වෙනවා. নানা ප්‍රකාර දේවල් වෙනවා. නමුත් මේ ගෙවෙන සංඥාවට ගෙවෙන්න දෙන්නේ නැහැ. ඒ වගේම සංස්කරණය කරනවා කියලා කියන්නේ ගෙවෙනකොට යමක් නොකර සිටීමයි සංස්කාර නැති කිරීම. විසංකාරගත වීම. නමුත් ඒ විනෝට අහනවා නිකම්ම නිකං ආනපානේ බලන නිසා. ස්වාමීන් වහන්සේ ඒ වෙලාවේ මෛත්‍රී භාවනා ටිකක් කරුවට කමක් නැද්ද? මම බුද්ධාන සුචේ දාගත්තොත් අම්මත් කිරුවේ ඒක අත්තම්මත් කිරුවේ ඒක. ඒ නිසා මේ නිකම්ම ඉන්නේ අපරාධනේ. මොනවත් නැති නිසා බුද්ධානුසතිය. එහෙම නැත්නම් අසුබේ ඉතින් ඒක අහනකොට ඊයර බබෙක් කර බත්තික කනකොට අනේ පපඩම් කෑල්ලක් දෙන්න පප්ප බත් දෙනවට කියලා කියනා වගේ දන්නව බබඩම් කෑවොත් බඩගින්න නැති වෙනවා. ඒ නිසා අම්මා කරන්නේ බබඩම් කෑල්ලක් දෙන්නම් කියලා බත්තිකනේ කවන්නේ. දැන් මේ බබා කියනවා අනේ පපඩම් කැල්ලක් දෙන්න කියලා. ඒ වගේ තමයි මේ බෞද්ධයාට විතරක් තියෙන වෙනමම පිස්සු જાතියක් හොඳ එක. මෙච්චර ආශා ලස්සනට භාවනා කරගෙන යනකොට මොනවා හරි ගුණක් මේක දාන්න ඕනේ. ඒ කියන්නේ මේක සංස්කරණය කරන්න ඕනේ. මේක ආලවට්ටම් කරන්න ඕනේ. ඒකට මම යරින් ගවන්න ඕනේ. මම නිර්මාණශීලී වෙන්න ඕනේ. මම ප්‍රගතිශීලී වෙන්න ඕනේ කියලා ඉක්මනට නිවන් දකින්න ඕනේ. ගොඩක් පින් කරගන්න ඕනේ කියලා සංස්කරණය කරන්න ආරයි. ඒක අන්තිම භයානකයි. ඒක පෙන්ලා දෙන්නත් බෑ. මොකද පෙන්ලා දීපුව ගමන් එයාගේ පෞරුෂත්වයට එයාගේ මාන්නයට රිදෙනවා. ඒ නිසා කියන්න තියෙන්නේ මේ දැන් හොඳ බොහොම අමාරුයි මේක තුනී කරගෙන. ඔය ඊට වෙඩි තුනී දෙයක් තියෙනවා නම් ඔකට දාන්න. ගුරුසු දේවල් දාන්න එපා නැත්නම් ඕකටම යන්න. ඒක තුනී වෙනවා කියලා කද්දාවත් පිළිගන්නේ නැහැ. කිසිම කෙනෙක් පිළිගන්න කැමති එයා හිතන්නේ නම් නිකන් එහෙම ඉඳලා පුළුවන් ද කරන්න භාවනාවට තටමන්න එපාද. ඉතින් මේ ඒකට හිතනවා බඩේ බබෙක් නැතුව තටමනකොට ළමයි හම්බෙන්නේ කියලා. එහෙම බෑ බබා ආවට පස්සේ වෙලාවට තටමන්න ඕනේ. නිකන් තටමනකොට ළමයි හම්බෙන්නේ නැහැ. ඒක ඉතින් කවුරුත් දන්න දෙයක් නෙවෙයි. අනිත් එක විලිරුදා ආවට පස්සේ තටමැව්වේ නැත්තම් හර්නියා අමාරු හැදෙනවා. අර මේ දැල්ල පොඩි වෙනවා. එහෙන් එහෙන් මේ විලිරුදාව එනකොටයි අම්මට තින්ද යන දෙන්න නැතුව තටබණ්ඩ කියන්නේ. මේ මේ විලිවැල එලිලා. දැන් නම් විලිවැල වල ඇත්තෙත් නැහැ. කොහොම හරි මේ වැඩේ හරියට මේ gediye ඉදනකන් ඉන්නේ නැතුව අමුයෙන් කඩලා දුම් ගහලා කණ්ඩ හදනවා. අමුම කණ්ඩ හදනවා. ඒක තමයි භාවනා ජීවිතේ ලස්සනම තැන. මේක හරියට තේරුම් ගත්තා නම් ඊට පස්සේ කිසිම වැරද්දක් භාවනා වෙන්න බෑ දන්නවා. මේ තුනී වේගන යන්නේක අවශ්‍යප එක තමයි මම කරලා තියෙන්නේ කියලා. එතකොට විඥාණයට මොකද වෙන්නේ? තැනකට යනවා මම සහ මම නොවේ කියන දෙක අල්ලන්න බැරුව යනවා. එතකොට හිතියා දන්නෙත් නැහැ, නිින්ද ගියා දන්නෙත් නැහැ. මොකක්වත් නැහැ නැගිටතර පස්සේ කියනවා අලි වැඩේ. බිල්ලත් කඩා වැටිලා, නිින්දත් ගිහිල්ලා. අවදි වෙනකොට ගැස්සිලා අවදි වෙනවා අකුණක් ගැහුවා වගේ. ඉතින් මේකට බේත් මොනවද කියලා අහනවා. ඉතින් ඒකට බුදුරජාණන් කියනවා ඔබට එතකොට තේරුණා නේද ගැසිලා වදුනාට පස්සේ ඊට ඉස්සල්ලා තිබිලා නැහැ කියලා මතකයක් සංඥාවක් තිබිලා නැහැ ඉරියව්වක් තිබිලා නැහැ තොරතුරු විස්තර කරන්න බෑ බුක් කීපින් එකක් නැහැ ඒ කියන්නේ විඥානයේ සීමා මරියදාවල් කැඩිලා ගිහිල්ලා ගංගානංගඟ මොහොතට දිය වෙලා එතකොට ගංගානංගක නැහැ අනන්‍යතාවය නැහැ ඉතින් මේකට පුරුදු වෙනවනම් එතකොට දැනගන්න පුළුවන් මේ ආයතන 15 කරගන්නේ භාවනාවෙන් නැති වෙගෙන යනකොට ඌමනාවේ. ජීවිතේ මල් විහිම් බල්. ජීව වෙච්ච ගමන් ස්පර්ශය. ස්පර්ශ ආපු ගමන් වේදනාව යනවා. වේදනාව ආපු ගමන් තෘෂ්ණාවට යනවා. දැන් අපි කරන්නේ ක්‍රමයෙන් ක්‍රමේ ඒ ස්පර්ශ ස්පර්ශ නොකරන තැනට ගිහිල්ලා ඒකට අවදි වෙන්න පුළුවන් බලන්න. ඒක සාමාන්‍ය මේ ලෝකේ තියෙන ධර්මතාවයක් නෙවෙයි. ස්පර්ශ ස්පර්ශ නොකරන තැනකට ගිහිල්ලා අවදි වෙන්න පුළුවන් නම් ඒක නම් මේ ස්පර්ශ ඇති කරන මූලික ප්‍රභාව කිසි දෙයක් විනාශ කරන්නේ නැහැ. මොකද ඔක්කොමතම රංගන රංගන දීලා එකක් දිහාවත් බලන්නේ නැතුව Taman මැදට වෙලා ඉන්නවා. හරියට බුදුජානන්සේ සඳහන් කරලා තිනවා මේ හොඳ ඉඩෝරේ කාලයක හිවලෙකුට බඩගිනිලා යනකොට හඳ එළිය තප තප ඉන්න ඉබ්බෙක් හම්බ වෙනවා. ඉතින් ඊවලට එනවා හොඳම දවස තමයි කියලා ආරෝට කිට්ටු කරලා බලන කොයි පැත්තෙන් හොස්ස කරත් ඉබ්බ කට්ටු ඇතුලට ඇදගෙන ඉන්නේ. එතකොට ඕකේ ගොරෝසු හරියම එළියට එන්නේ කට්ට කණ්ඩත් බෑ. අර ඇතුලට ගියේ ගිය හොම්බත් අයිය හරහා හරිය කකුලලත් නියපොතු ටික විතරයි වලිගෙත් අයියනේ ඊවලට කණ්ඩ බෑ. ඉතින් එහෙම වෙලාවක ඉබ්බා තාඩු පිප්පුවොත් කුප්පනාඩුව කනවරි බලන්න. ඒ නිසා ඊවලගේ ආසන්න භාවය දැනගත්තට පස්සේ කුම්බෝව අංගානි සකේ කලාපේ සමාදාහම් බික්ක මනෝවිතක්කේ ඉබ්බෙක් තමන්ගේ අංගපසංග ටික තමන්ගේම කට්ට තුල සංගවා ගන්නාශී සමාදාහම් බික්ක මනෝවිතක්කේ එක එක දේවට විතක්ක යොදවන්න එපා විදෝපු ගමං ඒ ඒ විතක්කයට අවශ්‍ය කරන්නා වූ රූප වේදනා සංඥා සංකාර මතු කරගෙනමයි මේවා එළියට එන්නේ එතකොට ඊවල කරනවා ඒක නිසා මේකට සය සංගත කියලා සමහර තැන්වල ਸਰවඥාන්සේ සඳහන් කරනවා තමාම තමා විසින් සංවර වෙන්න ඕන හිවලයිවිලා කියන්නේ ඔබ කටු ටික ඇතුලේ තියාගෙන ඉන්නකම් අඬු පුප්පගෙන අඬු පිප්පොත් කරනවා අඬු පිප්පේ නැත්තම් මඩ කරන දෙයක් නැහැ කියලා හිවලා කියන්නේ නමුත් ඉබ්බ දැනගෙන තියෙන්න ඕනේ මම ඉන්න තැන ඉවලෙක් ඉන්නවා අඬු පුප්පන්න ගියොත් කනවා ඒ නිසා අඬු ඇතුලට ගන්න අනිසිතෝ අඤ්ඤ මහෙට්ට යන්තෝ කිසිම දෙයක් ගැන රඳාපවතින්නේ නැහැ අනුන්ට දොස් කියන්නේ හිවලට දොස් කියන්න බෑ අනුපුප්පුවාට පස්සේ. අනුපුප්පන්න නැතුව හිටියොත් ඉබ්බ බේරෙනවා. ඒ වගේ අපි මේ රූප වේදනා සංඥා සංකාර ඇති කරන්නේ මමයද පිටකිනෙද්ද ඒ දෙකේ එකතුවද දෙකෙන් පරිබාහිරද කියලා බැලන ගණකත්වොත් ඒ බව පිළිබඳ සම්පූර්ණ පරිචයක් ඇති භාවනාවේ දියුණුවක් ඇති කෙනාට අවශ්‍ය නම් අඩුපොප්පන්න තු ඉන්න පුළුවන්. ඒක තමයි ආර්ය භූමිය කියලා කියන්නේ අඩුපොප්පන්න පුළුවන්. අඩුපොප්පන්න අයිතිවාසිකමක් තියෙන ඉබ්බට තමයි අඩු වෙන කාටවත් නැහැ. නමුත් එයා දැනගන්නකොටම අහලා පහලා ඉවලෙක් ඉන්නවයි කියලා අඩුපොප්පන්න නැතුව ඉන්න ගතිය ඒ කියන්නේ ස්කන්ධයන් පහළ නොකර ඉන්න පුළුවන් ගතිය තමයි යෝගාචර උප්පරීම වශී භාවය කියලා කියන්නේ. ඒකට සය සංවත කියනවා. තමා විශ්ීම පනවා ගන්නලද නීති වලින් තමන් හිර වෙලා ඉන්නවා. තමන් සංවර වෙනවා. බය ලැජ්ජාව ඇති කර ගන්නවා. හික්මව ගන්න. එහෙම නැතුව අඩුපාඩු කුප්පන්න ගියොත් ඉවල දෙන්නේ අවස්ථාවක්. එතකොට අපිට ඉවලට දොස් කියන්න වෙනවා. ඒ නිසා අනුන්ට දොස් කියමනක් ඕනෙත් නෑ. කිසි කෙනෙක් යන සඳාපවතිනත් එපා. තමන්ට ශක්ති ප්‍රමාණයෙන් සීල ශික්ෂාව රකින්න. ශක්ති ප්‍රමාණයෙන් සමාධි ශික්ෂාව රකින්න. ශක්ති ප්‍රමාණයෙන් ප්‍රඥා ශික්ෂාව රකින්න. රැකලා ඉන්නවනම් පරිමිරු පරිනිබ්බුතෝන කවදෙය කිංචි. එයා කාටවත් දොස් කියන්නේ නැහැ මට මෙතෙක් කල් කෙලෙසුවේ මේ ආසවලාගේ දොස් නිසා. එතන මගේ කර්ම නිසා. මේ මොනවාක්වත් දොස් කියමනක් නෑ. එයා දන්නවා මේ ආරස්සාවේ ඉන්ද්‍රිය සංවරයේ හික්මීමේ තමයි ප්‍රශ්න තියෙන්නේ. පුප්පන් නැතුව හිටියොත් අර භාවනාවෙන් ඇති කරලා තියලා තියෙන මේ මඳහත් ගතිය එහෙම නැත්නම් අඩුකුප්පන් නැති ගතිය නැත්නම් අශ්ලෝක කම්පා වෙන්නේ නැති ගතිය දිගට පවත්වන්න පුළුවන් හැබැයි ඒක කියලා දෙන ගුරුවරයෙක් බුදුන්ගෙන් පිට නැහැ අනිත් ඔක්කොම අපිට උගන්වන්නේ අඩුකුප්පන්න තමයි කරන හරියක් කරන්නේ අඩුකුප්පන්න ඉතින් අඩුකුප්පු ගමන් හිවලා කෑවට පස්සේ ඉතින් අපි කියනවා මේ හිවලෙක් කෑව උගේ කඩප්පුලිකම උගේ නැහැමදාකම කියලා හිවලට ගන්න බෑ අඬ අකුලගෙන හිටියොත් කුම්භෝවාංගානි සකේ කලාපේ ඒ නිසා භාවනා කරන කෙනා ඒ විදිහට සතර සතිපට්ඨානෙ මොන සතිපට්ඨානෙක හරි අර අකුල ගන්න පුළුවන් වෙලා වෙනකොට එයා තවදුරටත් ඒව පුම්බලා ඒකේ විවිධ රංගන රංගලා විවිධ භූමිකා රංගපාලා කලර්ස් පෙන්වන්න යන්නේ එයා දන්නවා එතකොට මාර්යා ලකුණු ලබනවායි කියලා. ඒ වගේ ඒ නිසා අපි මේ කතා කරේ ඇත්තටම අදාළ මාතෘකාවෙන් පොඩක් සමාන්තරව පැත්තකට කිමේ ස්කන්ධ නමුත් ආයතනනම් පටිලාභෝ කියන එකට මේ කතාවම දෙන්න පුළුවන්. අපි අර ඊයේ ගත්ත ආනුකූපත සූත්‍රයේදී හැටියට තමන්ට එක ඉරියව්වක නැත්නම් එක ඉරියාපතේක ගමන් කරනවා වැඩ කරගෙන යනවා එහෙම නැත්නම් අපි කෑම කන වෙලාවේ කෑම ටික ගන්න එක බල බල ඉන්නවා එතකොට අපිට කතා කරන්න හිතෙනවා. එතකොට අපි දන්නවා මේ භාවනා මධ්‍යස්ථාන තත්ත්වයේදී බත් කනකොට කතා කරන්න එපා. කොතනදීවත් එපා. ඒ මොකද ඒකට නිකන් උපමාවක් කියනවා. රූප බලන වැඩේ ගත්තොත් ඒකට ඉන්ද්‍රිය දෙකක් අපිට තියෙනවා දකුණු ඇහැයි ඔක මං ඇහැයි කියලා එක කෘත්‍යයට ඉන්ද්‍රිය දෙකක් තියෙනවා. ශබ්ද අහනවා කියලා ගත්තොත් දකුණු කනයි වම් කනයි කියලා ඉන්ද්‍රිය දෙකක් තියෙනවා. නාසය වැළුවොත් නාස්පුඩු දෙකක් තියෙනවා. ඊට පස්සේ කය ගත්තාම මේ අඟපසඟ තියෙනවා. නමුත් කැමර සහ කතා කිරීම දෙකටම එක ඉන්ද්‍රියයි තියෙන්නේ. කට. ඒක නිසා ඔය එකක් කරනකොට අනිත් එක කරන්න යන්න එපා. ඒ නිසා අපි හිතමු කතා කකා ඉන්නවා. මේ කකා ඉන්නකොට අපිට කතා කරන්න හිතුනොත් අපි කියන්නේ අර ඒ යන ට්‍රැක් එකෙන් හිත පිට යන්න හදන එකනේ. අපි ඉන්නේ ඉරියව්වෙන් ඉරියව්වක් ගන්න නෙවෙයි තමයි. ඉරියව්වෙන් හිත පිට යන්න හදනවා. අන්නේ වෙලාවට බුදුජානන් වහන්සේ හුඟක් වෙලාට මේක මම මේ කැම සම්බන්ධව කට සම්බන්ධව ගත්තට ඒකේ පටන් ගන්නකොට බුදුජානන් වහන්සේ පෙන්වන්නේ ඇහැ සම්බන්ධ කරගෙන චක්කුණා රූපන් දිස්වා නිමිත්තක් ගායි හෝති නබ්‍යංජනක් ගායි හෝති යත්වාදි කරන මේ තං අසංගතං විරන්තං uppajjati papaka akusala dhamma තත්ත සංවරාය අපජ්ජති රක්ඛති චක්කුන්ද්‍රියං කියලා ඔය මූලධර්ම පරියාය සූත්‍රය වගේ නැත්නම් අපි ගත්තොත් ඔය ඉන්දිය සංවර සූත්‍රය වගේ ගත්තාම බුදුනස පින්නන මේ සලායතන විවිධාංගීකරණය නොකර සිටීමෙන් නෝපන්න කුසල් නොයිපද වීම සඳහා සමීකරණයක් කකා ඉන්නකොට කතා කරනවා නැත්නම් සක්මන් කර කර ඉන්නකොට කොනේදී රූප බලනවා. ශබ්ද අහනවා. ඉතින් අපි දන්නවා මේ සක්මනේ ඉන්නා තාක්කල් දැන් හිත නිබ්බිදාට ඇවිල්ලා තියෙන්නේ. විරාගයටපත් වෙලා තියෙන්නේ. එනදා සක්මනේ එපා වෙන තරමටම සක්මනීමයි හිත තියෙන්නේ. ඒකෝට හිත ඒකට එපා වීම කියන්නේ ළඟ තියෙන රූපේ රස පෙන්වනවා. ඒ කියන්නේ ආසනුව දාලා නිහරකගේ මේ එපා වෙච්ච අරමුණෙන් Tamange මනාපේ නැති වුණත් අපි ඇදලා ගෙනියන රූප බලන්න, ශබ්ද අහන්න, ගඳ බලන්න. අපි හිතමු යෝගාවචරය මේක දැනගෙන යම් වෙලාවක තේරුම් අරගන්නවා මම සක්මනක සක්මන් කර කර හිටියේ. එතකොට මට කෙලවරදී දැන් සතෙක් දැක්කා. මලක් දැක්කා. සමනලෙක් දැක්කා. දකින්නකොට මම ඒ දිහා ඉන්නේ. හැබැයි මට අරසා භූමිය පයේ තියෙන. ඒ කියන්නේ පොළවේ පය ගැටෙන තැන නැත්තම් කාය ප්‍රසාදයේ තමයි මගේ ආරක්ෂක භූමිය. දැන් හිත මටත් නොකියා නැත්නම් ස්පර්ශය මටත් නොකිය වේදනා සංඥා සංස්කාර අනුව චේතනා අනුව මගේ හිත චක්කු විඥාණයට ගෙනිලා තියෙනවා. දැන් මෙයා දන්නවා මේක. ඒක විශාලම ජයග්‍රහණයක් තමයි. මගේ අප්පගේ ඉඩම නැත්නම් මගේ ආරසක භූමිය මගේ ගෝචර භූමිය මෙතන. මම දැන් නොදන්න ඉඩමක ඉන්නේ. මම දැන් අනතුරු තැනක ඉන්නේ කියලා දන්නකම උපරිම භවනාවකින් සතිය උපරිම දක්ෂතාවකින් තමයි ඇති වෙන්නේ. ඒත් අරසව නැහැ. අරසා වෙන්න නම් Taman ඉන්නේ නూరు නොපුරුදු තැනක ගෝචර භූමියේ නෙවෙයි බව දැනගෙන අරසා විය යුතු ගතිය තමයි කළ යුතු ක්‍රම දෙය තමයි අර පාඨේ බුදුචාන්ස පෙන්වන්නේ. Taman මේ සක්මණේ කාය ප්‍රසාදේ පොළොව යටෙන තැන ඉන්න තාක්කල් මම ඉන්නේ ගෝචර භූමියේ. මට අදාළ තැන. මට ඒකට අරසාව තියෙනවා. මේක චක්කු ප්‍රසාදේ සෝත ප්‍රසාදේ පැනපු ගමන් මම අරසා භූමියෙන් පිට වුණා. අන්න ඒ වෙලාවේදී චක්කුණා රූපං දිස්ස හැට රූපයක් දැක දැන් නිමිත්තක් ගායි හෝති නාන ව්‍යංජනක් ගායි හෝති දැකපු රූපේ නිමිටි කරන්න යන්න එපා. අනුව්‍යංජන ව්‍යංජන බලන්න යන්න එපා. අංග ප්‍රත්‍යංග බලන්න යන්න එපා. බලන්න ගියොත් චක්ුණා රූපං දිස්වාන නිමිත්තක් ආයෝත ව්‍යංජනක් ආයෝත යත්වාදි කරන මේතං අසංගතං විරන්තං මෙන්න මේ විදිහට හිත එනේන රූප බලන විදිහට අසංවර වුණොත් මතුවිය හැකි දැනට මතුවලා නැති කෙලස් ඇති නොකර ගැනීම සඳහා මේක ව්‍යංජන ව්‍යංජන බලන්න එපා අංග ප්‍රත්‍යංග බලන්න එපා ඇහැ පරිසං කරගනි ඇහැ පරිසං කරගනි කියලා කියන්නේ ඒක දන්නවනම් කකුලට හිටගනි ආයේ තමන්ගේ ගෝචර භූමියට හිත ගන්න. ക്ഷേම භූමියට හිත ගන්න. ආරක්ෂක භූමියට හිත ගන්න. එතකොට මේ සතිය තමන් අනාරක්ෂිත තැනට ගියාට පස්සේ ඉන්නේ අනාරක්ෂිත තැන බව දැනගෙන ඔය දැකපු දේ ව්‍යංජන අනුව්‍යංජන බලන්න එපා. අංග ප්‍රත්‍යංග බලන්න යන්න එපා. විස්තරස්තර බලන්න එපා. ඔබ බලන්න යනවයි කියලා කියන්නේ නෝපන්න කුසල රාශියකට පොහොර දක්වනවා. ඔබ නැවතත් පහයට වරින්. ඉතින් පහයට ආවට පස්සේ එයාට තේරෙනවා මං කලින් මේ পায় සතිය සක්මන පුරුදු කරගෙන හිටපු නිසා නන්නත්තර වෙච්ච හිතර දැන් එන්න තැනක් තියෙනවා. ආරක්ෂක භූමියක් තියෙනවා. මේක භාවනා නොකරපු කෙනෙක් ඇහැට ගියත් දැනගෙන හිටියත් මේ දකින්නේ විසම රූපයක් කියලා. එයා දන්නේ මෙයා අරසාව සඳහා ගිහිල්ලා නතර කරන්න ඕන තැනක්. මහමුදේ ඉන්න මිනිස්සෙක් දූපතක් කිට්ටුවක නැත්තම් දූපත තියෙනවනම් ගොඩ වෙලා විවේක වෙන්න පුළුවන් වේලෙන්න පුළුවන් නැත්තම් එයා මහමෝදේ රැළටත් මකරයන්ටත් මිනිමෝරුන්ටත් ලක් වෙනවා ඒ වගේ අපි කලින් හදාගත්ත ආරක්ෂක භූමිය දන්නවනම් දැනගත්ත ගමන් හිත පිට ගියේ කියලා කලබල වෙන්නේ නැතුව කරන්න තියෙන්නේ තමන් ආරක්ෂක භූමියට එන එක. ආරක්ෂක භූමියට පැමිණිච්ච ගමන් තමයි තේරෙනවා නැත්තම් මට නෝපන්න කුසල රාශියක් උපදින්න ඉඩ තිබුණා. ඒ නිසා මම දැන් නැවතත් පිය උරුමයට ආවා. ക്ഷേම භූමියට ආවා. එහෙම නැත්තම් ගෝචර භූමියට ආවයි කියලා. ඉතින් මේ නිසා උගව දෙනෙක් මේක තමයි සාමාන්‍ය සමීකරණය. නිසා උගව දෙනෙක් හිතනවා ඒ හිත පිට ගිය ගමන් වේදනාවක් ආව ගමන් හිතවිලක් ආවම වහාම හිත අපව ගෙනල්ලාට මූල කර්මස්ථානයේ පිහිටීම තමයි අනිවාර්යම කළ යුත්තේ කියලා මේක වරදවත ගත්තොත් මෙතන පොඩ්ඩක් වරදව ගත්තොත් පේන සූපෙට වෛර කරන්න ඉඩ තියෙනවා. පේන සද්දෙට වෛර කරන්න ඉඩ තියෙනවා. එහෙන හිතන හිතවිල්ලට වෛර කරන්න ඉඩ තියෙනවා. මෙන්න මේ මේ ධනේදී මධ්‍යම ප්‍රතිපදා පිළිබඳ ඉතාම සියුම් දර්ශනයක් ඒ මාළුන්ක පුත්තු ස්වාමීන් වහන්සේලා අපි ඊයේ මතක් කරගත්ත එකේ මාළුන්ක පුත්තු ස්වාමීන් වහන්සේ බුදුහාමරන්ට කියනවා දැන්ස දේශනා කරනවා. යා මේ මෙන්න මේ පොයින්ට් එක තමන් නුහුරු නුපුරු තැනක ඉන්නේ. අනාරක්ෂිත තැනක ඉන්නේ. ඒක දැනගත්ත ගමන් කලබල වෙලා දුවගෙන ආය තමන්ගේ භූමියට මේ එන්න ඕනේ නෑ. එයා දන්නවා මට ආරක්ෂක තැනක් තියෙනවයි කියලා දන්නවනම් එයා අතන හිටියත් කෙලෙසෙන්නේ නෑ මෙතන හිටියත් කෙලෙසෙන්නේ නෑ. ඒක ඉතාමත් අමාරුයි තේරුම් ගන්න. මොකද එයා දන්නවා මම හදාගත්ත ක්ෂීම භූමියේ තියෙනවා. මම ඉන්නේ අනාරක්ෂිත තැනක. හැබැයි මම දන්නවා. එහෙමනම් අනාරක්ෂිත තැන හිටියත් අර ඕන වෙලාවක එන්න පුළුවන් ඇවිල්ලා නැහැ. එන්න ඕනෙත් නැහැ. මේකට වෛර කරන්න ඕනෙත් නැහැ. මම හදාගත්ත භූමිය මගේ දුරු කරන්න කවුරක්වත් නැහැ කියලා. ඒ දෙකේ මෙයාට හැසිරෙන්න පුළුවන් වෙනකොට යාගේ විශේෂේෂ්ත්‍රය සත්‍ය විවිධාංගීකරණය වෙනවා. මෙන්න මේක සදාචාරවාදීර කවදාකවත් අහුවෙන්නේ නැහැ. එයා හිතන්නේ ගිය ගමන් අනිවාර්යයෙන්ම ආපහු ඉන්න තැනට එන්න ඕනේ කියලා. හැබැයි Tamanට දන් නැත්නම් සැකනම් බය නම් එන්න ඕනේ තමයි. මොකද මේකනේ ආරක්ෂක භූමිය. Tamanට සැකයක් නැත්නම් බයක් නැත්නම් අනිශ්චිතතාවයක් නැත්නම් මේ මෙතන මට ඕන වෙලාවක යන්න පුළුවන් නම් එයාට මේ මේ අනතුරුදායක භූමියේ පවා තැයෙන වෙලාවක් ඉන්න පුළුවන් අනතුරක් වෙන්නේ. ඒක ඉතාමත් අමාරුයි හිතා ගන්නවත් අමාරුයි. ඒක මේ මාළුක්‍ය පුත්තු ස්වාමීන් වහන්සේ මතක් කරනවා. රූපං දිස්වා සති මුට්ටා බියුනි මිත්තං මනසිකරෝති යම් කෙනෙක් සක්මණේ ඉන්නවා කියලා අපි හිතමු රූපයක් දැකලා සතිය නැති වෙනවා රූපං දිස්වා සති මුට්ටා මුට්ටා සති කියලා කියන්නේ සතිය මොට වෙලයි හිතයි නැත්නම් සතිය මෝඩ වෙලා පිය නිමිත්තක් මානසික අනේ මේ කකුලේ අවිදාවිද ඉඳ ගියාම මොකක්වත් නැහැනේ මේ මේ මේ කරුණා සෙන්ටර් එකේ විතරයිනේ මේ කුරුල්ලා ඉන්නේ ඕක කොහොම හරි බලා ගන්න ඕන කියලා ඒ කුරුල්ලා බැලීම රසවත් කරගන්නවා. සතිය නැති බව දන්නේ මේ අනිත් කට්ටියත් ළඟ ඉන්න කෙනාට කතා කරලා ඉතින් මේ ඉන්නකෝ ආ ආ බලනකො ලස්සන කුරුල්ලෙක් ඉන්නවා කියලා. ඉතින් අර පිය නිමිත්තක් මනසිකරණය කරනවා. මට විතරයි මේක දකින්න හම්බුනේ. හොඳට පින් කරපු ඇස් දෙක නිසා කියලා ඒ දකින රූපය අර සතිය කැඩීමට හේතු වෙච්ච නෝපන්න කුසල ඇති වෙන්න හේතු වෙච්ච වදකබාරියක් කියලා තේරුම් ගන්න නැතුව පියනිමිත්තර මනසිකරණය කරන්න ගියොත් తත්‍ර తත්‍රා විනන්දනේ කියලා සාරත්ත්‍ය චිත්තෝ වේදේති. ඒ දැකපු රූපය පිළිබඳව බැඳුණු රතියකින් යුක්තව අරග රස විඳිනවා. ඒ මොකද ඒ වෙනුවට කකුල හරිම නීරසයි. කරමින් කරමින් හිටව পায় හරිම නිබ්බිදාවයි. නීරසයි කම්මැලි. මේකට හේතපයින්. සාරත්ත්‍ය චිත්තෝ වේදේති තංච අජ්ජෝස චිත්තති ඒකට කියලා බයි. ඒකට ගෙවා දිනවා. ඒක මගේ කියා ගන්න. ඒකට රිංග ගන්න. අර මේ මේ රිංග ගන්නවයි කියන්නේ මේකට ඒ තරම් තරහයි දැන්. කර කර හිටපු සතිය කර කර හිටපු මේ මූල කර්මස්ථානේ නැත්තම් මෙතන තිබුණු වම දකුණ එපා වෙලා. එපා වෙච්ච තරමට මේකට අජෝසනය කරනවා. ගෙවදිනවා. කස්ස වඩති වේදනා නෝකානී කාරෝප සම්භවිතින් ඊතකට මේකට තියෙන නීරසකම නිසා ගිය රූපය පුතුම රසයක් යට ඇති වෙනවා විවිධ විදිහට ඒක තලු මර මර රස විඳිනවා අනේකාරූප සම්භව. ඉතින් මේක මම ෆොටෝ එකක් අරගන්න ඕනේ මේක ඇඳ ගන්න ඕනේ එහෙම නැත්නම් මම මේක ලියන්න ඕනේ මේ විස්තර කීකිය. ඉතින් කතන්දර ගොතන. ෆැබ්‍රිකේෂන් එකක් දිගට දිගට යනවා. අභිජ්ජාව විහෙසාව. ඉතින් ඊට පස්සේ ඒක කරගන්න බැරි වුණොත් වෙහෙසටපත් වෙනවා. කරගන්න පුළුවන් වුණොත් අප්‍රීම උද්දාමයකටපත් වෙනවා. ඊට පස්සේ මේ ඇතිවෙච්ච මේ රූපේ බල්ල ඇතිවෙච්ච ලෝකෙම එයා ඒක ගිල ගන්න පටන් ගන්නවා. සංසාරින් මේ නිය සංසාරයට වැටෙනවා නිවනින් ඈත් වෙනවා. ඉතින් මේක තමයි අපි මේ සාමාන්‍යයෙන් ආධුනිකයෙකුට බය උපදවන්න කියන්නේ. හිත පිට ගියොත් ඒ හිත පිට යන්නේ මේකට තියෙන ද්වේෂය නිසා ඒ නිසා ඒ තරමට මේක රසවත්. එමත් ඒකේ ඉන්නකොට බෝග් ගැන තරංග ගහනවා, කතන්දර හදනවා, ගොතනවා. ඒ ගොතන හැම වෙලාවෙදීම මේ රූපය විවිධාකාරයෙන් තරංග ගන්න පටන් අරගන්නවා. නමුත් යම් වෙලාවක සතිය හොඳට මේක දැනගෙන සතිය වඩලා යම් වෙලාවක Taman දන්නවනම් මගේ ගෝචර භූමියේ තියෙන পায় පොළවේ වදින එක. නමුත් මගේ හිත දැන් මේක මම කරපු එකකුත් නෙවෙයි පිට කරපු එකකුත් නෙවෙයි දෙන්නම කරපු එකකුත් නෙවෙයි කොයින් උනා දන්නේ හිත දැන් කොහොමද කියලා තියෙන රූපයකට. අන්න ඒක විස්තර කරන තැනදී මාළුක්‍ය පුත්‍ර සානච ඇතර මේක පස්සේ සර්වචනාංශ මේක අනුමත කරනවා. නසෝ රජ්‍යතු රූපේසෝ රූපං දිස්වා පතිසතෝ. පයේ වම දම දකුණ කර කර යන්නේ කනට රූපයක් දකින්න හැබැයි රූපේ රමණීය කරන්නේ නැහැ. රංජනීය කරන්නේ නැහැ. නසෝ රජ්‍යත රූපේති රූපන් දිශා පචේස පිහිටනවා සතිය ඕම් බලපන් මේ පයේ කකුල තියාගෙන යනකොට ඉතින් නීරස ගතිය නිසා අපේ හිත නැත්නම් කන මුඛා කරි පිට එකක් හොයනවා ඒ පිට හොයන ගතිය කෙලස් ගතියක් මේ මායя ඒ නිසා ඒ දැකපු රූපය රංජනය කරන්නේ නැහැ එයා සතිය පිටලා කියනවා මගේ හිතට ගිවිසුමකට තියෙන්නේ සක්මනේ හිත පිට ගිහිල්ලා ඒ බබ එයා දන්නවා විරත්ත චිත්තෝ වේදේ. ඒ නිසා අරක අබිරමණය නොකර ඒ විඳිනවයි කියලා කියනවා. වහාම ගන්නෑ හිත পায়ට. විරත්ත චිත්තෝ වේදේති මොන්න බලන්න මේ රූපය මේ পাයේ නිතර දකින්න වම දකුණට වැඩිය උණුසුම කම්පන චංචලට වැඩිය හිත බොහොම රංජනය කරන සුළුයි. මේ මට මේක පාලනය කරන්නත් මේ කවුරු කරපු දෙයක්වත් නෙවෙයි. අපි හිත වැඩ කරන හැටි බලන්න නම් ටික වේලාවක් හිත ওই රූපෙම තියන්න හැබැයි එතන රංජනේ නෑ. වෙනද වගේ කෙලවක් කරන්නේ. කෑදරකම නෑ. විරත් චිත්තෝ වේදේති තංච නාජෝසතිටති අනේ මගේ රූපේ මමයි ඔබ දැක්කේ. ඔබ මම දැක්කා කියලා ඒකත් එක්ක ඇලුම් ගැලුම් ගන්නෑ. ඒකට රින් ගන්නෑ. ඒකට ගෙවදින්නේ යථාස්ස පස්සතෝ රූපං සේවතෝ ചാපි වේදනා. එයා රූප දැක්කා. රූප විඳත් මේ මේක රූපයක් බව විඳත් කීයති නොපචිත කද්දාකත් කෙලෙස උපදින්නේ නැහැ. කවදාවත් මෝරන්නේ නැහැ. මොකද එයා දන්නවා මම ඉන්නේ අනාරක්ෂක භූමිය බව. සතියෙන් කියලා දීලා තියෙනවා. ඒවං සෝචරති සතෝ. එයා එන්නේ එහෙම සතිය සතියේ අභිරමණයක් කරන නැත්නම් හැසිරීමක් කරනවා. එයා දන්නා මං ඉන්නේ නරක තැන කියලා. නමුත් ඒ දැන ගැනීම නිසා එයාට ඒකේ ආසාදනයක් වෙන්නේ නැහැ. එයාට ඕන වෙලාවක යන්න පුළුවන් ക്ഷേම භූමිය තියෙනවා. මෙන්න මේ කාරණාව බුදුජානක කීප පොලකම දේශනා කරලා තියෙනවා. විපස්සනා කරන කෙනාට අහු වෙනවා. නැත්නම් ඒක විපස්සනා කරන කෙනා අගය කරනවා. නමුත් සමත යෝගාවචරයට එහෙම නැත්නම් අපි කියනවා සදාචාරවාදියාට මේක පේන්නෙම අපත්‍ය වුණා වගේ ඇලර්ජික් වුණා වගේ යහට කඩිප්කුලප්පුවක් එනවා අනතුරක සියාවක් ආපුවන් දුවගෙන ගිහිල්ලා අර අරමුණට යා යුතුයමයි කියලා දැඩි මතයක් ගොඩනගාන ඉන්නවා. ඒ නිසා යන්න බැරුණොත් Tamange දෝෂේ. එහෙම නැත්නම් ඒකට කාට හරි හේතු කරන්න හදනවා. නමුත් මෙතන කිසි බය වෙන්න දෙයක් නැහැ. දැන් මේ මේකේ විදුලිය තියෙනවා. එක තැනක වයර් එකක් ඇවිල්ලා තියෙනවා එළියට. යම් කිසි කෙනෙක් විදුලිය දාන්න කෙනෙක් නම් රබර් ග්ලව් එකක් දාගෙන එක්ස්පෝස් වෙච්ච වයර් එක ඇල්ලුවට මොකුත් වෙන්නේ නැහැ. එයා මේ ඒකට අවශ්‍ය කරන උපකරණ දාලා තියෙන අඬුව තියාගෙන අත පුච්ච ගන්න යන්නේ නැහැ. එයා වයර් එක අත ගන්නකොට දන්නේ කෙනෙක් කෑ ගහන්න ගත්තොත් 230 තීනිය අල්ලන්න එපා. ඔක වැදුනොත් මැරෙනවා කියලා එයාගේ කට කටවාන හිටපන්. මම ඉලෙක්ට්‍රික් ඉංජිනේර. මම අඬුව ගෙනත් තියෙන උඹ හිටපන් උතන. බය වෙන්න දෙයක් නැහැ. ඉතින් එහෙනම් ඒ එහෙම කරන්න බැන්නම් මේක ඉලෙක්ට්‍රික් ඉංජිනේර වෙලා ඇති වැඩේ මොකද්ද? එයාට පුළුවන් ඒක කරන්න. අන්න ඒ වගේ බුදුරජාණන්සේ ලයිසන් එකක් දෙනවා. විපස්සනා කරන අයට වෙනද නොගිය අනතුරුදායක ශේෂ්ත්‍ර වලට ගිහිල්ලා ආසාදනේ නොවි ආපහු තමන්ගේ ශේෂ්ත්‍රයට එන්න පුළුවන් ආසාදනේ වෙන ඉතම ඉන්න පුළුවන්. කිසිම බය වෙන දෙයක් නැහැ. මේකට ලස්සන කතාවක් තියෙනවා අපේ ත්‍රිපිටකයේ. ඒක කියනවා සමහර කට්ටියට මේ උපකා ජීවකයට වෙච්ච වැඩක් කියලා වගේත් කියනවා. උපකාජීව කතාව නෙමෙයි මෙතන තියෙන. ඒ වගේම සමාන කතාවක්. මේ මේ උපකාජීවකේ පැත්ත අනිත් පැත්ත. බුදුජානන වහන්සේත් එක්ක භාවනා කරපු නැත්නම් බුදුන් ශාරිත භාවනා කරපු උපාසකම්ම කෙනෙක් කියමුකෝ. මුඛක් හරි කතාවකින් සිංහ සිංහ සීවලීට මේ සුපාදේවිට උනා වගේ මෙතනින් පැනලා යන්න වෙනවා. කැලේට ගියාට පස්සේ වැද්දෙකුට හිටපනිනවා. පස්සේ මේ දෙන්නා වැඩි ජීවිතයක් ගත කරනවා. මේ මේ අම්මන්ඩේ සීලාචාරම්මන්ඩියා. ඒ කියන්නේ මේ සමාජයේ ඉඳපු කෙනෙක් වැද්දා මිලක්යා මිලේච්චා. ඉතින් මේ දැනට දරුවෝ තුන්දෙනෙක් හම්බ වෙනවා කොල්ලෝ තුන්දෙනෙක්. ඉතින් මේ වැඩි ජීවිතය තමයි ගත කරන්නේ. ඉතින් දවසක් මහ වැද්දා එළියට යනවා. එළියට යනකොට මේ අම්මන්ඩේ තමයි දුනුතිය හදලා දෙන්නේ. හැම හදලා තියන්නේ ඔක්කොම කරලා දෙන්නේ. ගිහිල්ලා වෙලාවට එන්නේ නැහැ. මම හන්දාවේ කොම්මන වෙනවා එන්නේ නැහැ. එතකොට මේ ලොකු පුතාට කතා කරගෙන පුතේ වෙන්දනම් මේ වෙලාවට තාත්තා ඇවිල්ලා බලපන් දඩේම ගියා තාම ආවේ නැහැ කියලා. ලොකු පුතා යනකොට තාත්තා කැලේට ආපු මේ හාමුදුරු කෙනෙකුට විදින්න හදනවා. මොකද හාමුදුරු රූපය අමංගල්‍ය දර්ශනයක්. දැද්දර කවදාකවත් දඩයන් හම්බෙන්නේ හාමුදුරු කෙනෙක් දැක්ලා කියනවා. ඉතින් මේ ඉනකොට ආවුරු කෙනෙක් ඉතිරිලා මොතෝ නිසා තමයි මේ මට්ටය මේ මොකද්ද මේ මුඩ මුඩ මහන නිසා තමයි මට හම්බුනේ නැති තඩේමක් කියලා ගෙදර එන ගමන් විචින්ත හදන රූපේ දකින්න ලොකු පුතා. ලොකු පුතා හිතනවා තාත්තට ඉස්සලා දෙන්න ඕනේ මේ මනසට වැඩක් මම කියලා. එයා දුනුදී අමුණනවා. මෙතන වෙන්නේ අනිත් පැත්තෙන් කියනවා සරුවචනාංශේ වැඩලා සරුවචනාංශේ කිට්ටු ගහක් මුල වැඩ ඉන්නවා. වැද්දා යනකොටත් දකින්නවා. එනකොට මේ මිනිස්යන් සතමයි ආවුද මේ තඩේම නැති උනේ කියලා දුනුදියා මොනලා විදින්න හදනකොට පුතන්සියා ගල් කරලා තියෙන්නේ තාත්තා ඉන්නේ මේ දැන් විදින්න හදනවා වගේ ඉතින් පුතා ගිහිල්ලා විදින්න හදනකොට පුතත් එහෙම ගල් කරනවා ඊළඟට මාගෑණි කියනවා දෙවෙනි පුතාට දෙවෙනි පුතා යනකොට දෙන්නම දෙන්න හදලා බලන ඉන්නවා මම දෙන්නම් වැඩේ කියලා එයා දුනුදියා මොනකොට එයාත් කල් වෙනවා තුන්වෙනි පුතා යනවා තුන්වෙනි පුතාත් අමුණ දැන් ඉතින් තොරණක් ගැහුවා වගේ තුන් දෙනා වට කරගෙන ඉන්නවා බුදුහාමුදුරුවෝ තියෙනවා දැන් මාගෑණි බලන්නේ ඉඳලා ඉඳලා බැරි තැන එළියට බහින හොඳටම කරෝල එහාකොට මුන් හතර දෙනා මේකදලා බුදුහාමරන්ට විදින්න හදනවා ඉසాత බැඳගෙන අන්න බුදු අම්මේ මගේ තාත්තට බුදු පියාණන් වහන්සේට කරදර කරන්න එපා කියන. කියනකොට හතර දෙනාටම සීයනවා. තී කියලා තියෙන පැතිකේ තාත්තා මේක මෙෝ කියලා. මම දන්නේ ඒ කියලා මහමිනිය බයි. අනිත් අනිත් පුතත් බයි. උඹ තාත්තා කෙනෙක් හිටියා කියලා අපි දන්නවා. මේ මිනිහ තාත්තා කියලා මම දන්නවා කියලා. මේ කතාව යනකොට බුදුරජාණන්සේ කට්ටිය වාඩි කරලා බණ කියලා අර තාත්තයි දරුවෝ තුන්දෙනා සෝවාන් කරනවා. සෝවාන් කරලා ගිහිල්ලා දැන් බුදුරජාණන්සේ පහුවෙන්දා සංඝයා රැස් වෙච්ච ලාව කියනවා ඊයේ හරි වැඩක් වුණා. මම මේ ඒකට බුදුරජාණන්සේ වඩින්න ඇත්තෙත් ඔකට වෙන්න ඇති. මම මෙහෙම ගියා මට විදින්න ආවා මම යා ගොඩක් එතන එහෙම ෆ්‍රීස් කරා. පුතාව පුතත් ෆ්‍රීස් කරා. උනාට පස්සේ මහා මණ්ඩිය ආවා. ඒ ඇවිල්ලා කෑ ගහනකොට කට්ටියට ඇස්සරුණා. පණ කිව්වරවසේ සෝවාන් වුණා. එතකොට මේ එතනින් සංඝයාසනක් කරන්නේ ඇයි ස්වාමීන් වහන්සේ දැන් ඔබ වහන්සේට බුදු තාත්තා කියපුව අම්මන්ඩි සෝවන්ුනේ නැද්ද කියලා. නෑ. ඇයි කියලා. නෑ එතකොටත් එයා සෝවන් කියනවා. ඒ කොහොමද සාංශ වැද්දෙකුට අඹුකම් කරන්නේ කොහොමද සෝවන් වෙච්ච කෙනෙක්? වැද්දෙකුට දුනුටි ආදලා දෙන්නේ කොහොමද සෝවන් වෙච්ච කෙනෙක්? දඩමස් එහෙම නැත්නම් හැම ආදලා දෙන්නේ සෝවන් වෙච්ච කෙනෙක් කියලා. ඒතර බුදුරජාණන් කියලා සඳහන් කරනවා පාණිනාමි වනේනස විසං න අන්වාගමේති. මහන අතේ තුවාල නැත්තම් විසභාජනයේට අත දැම්මට විස ශරීරයට වදින්නේ නැහැ. අතේ තුවාල දෙන එක තමයි විස වදින්නේ. ඒ නිසා මගේ දුවට මේ වැඩ කරයි කියලා කිසිම අකුසලයක්වත් පවක්වත් සිද්ධ වෙන්නේ නැහැ කියලා ඒ දෙන බණ මේ ප්‍රසිද්ධ ගාතාවක් මේක. තාමත් කාටවත් තේරුම් ගන්න බෑ මේ සුවාන් වෙච්ච අම්මණ්ඩියක් කැලේට ගිහිල්ලා වැද්දෙක් එක දීඝ කාලා ඒ වැද්දට අවශ්‍ය කරන දේවල් දුන්නට එයාගේ අවබෝධ ඥානෙට ඒ ස්වාමියාර කරන්න ඕන යුතුයකම කරන මිසක්කා මෙයා ළඟ මොනවත් නැහැ. ඒක නිසා බුදුහාමුදුරුවෝ බණ කිව්වහම එයා සෝවන් වෙන්නේ අනික කට්ටිය සෝවන් වෙච්ච නිසා තමයි සංඝයාට සැකයක් එන්නේ. ඔබ වහන්සේ බේරගත්ත මේ ඔබ වහන්සේගේ දුව කියන සාක්‍ය දීතාවයි සෝවන් වෙන්නේ නැති සෝවන් නැති සෝවන් වෙලා සෝවන් වුණා නම් කොහොමද වැද්දෙක් එක්ක ජීවිතේ කන්නේ කියලා ඉතින් මේ වගේ දේවල් තේරෙන්නේ නැත්තේ සතිය වඩපු එක්කනට අනිවාර්යයෙන්ම පයට මෙන්න ඕනේ නැහැ. එයාට දැනගන්න පුළුවන්. එතෙන් තමයි ඇත්තටම ධර්මය අවබෝධ කරන්නේ. මේ වගේ විරත් හිතකින් රූප දිහා බලපුවාම රූපේ අබිරමණේ ඉන්නේ නැහැ. රූපේ එන්නේ විරංජන වෙනවා. ඒක නිසා පයට ගියොත්, සක්මනට ගියොත් රාග හිත බැලුවොත් තමයි රූපේක අබිරමණයක් එන්නේ. රාග නැති හිතකින් රූප බලන්න පුළුවන්. අබිරමණය කරන්නේ නැති හිතකින් රූප බලන්න පුළුවන්. ඒකට තමයි කියන්නේ දිත්තේ දිත්තමත් තම භවිෂ්‍යති. ඒක පිළිබඳ කතන්දර ගෙවිල්ලක් නැහැ. ගෙතිල්ලක් නැහැ. රූප මේ බෝකිතිල්ලක් නැහැ. මෙන්න මම රූප දිහා බලන්නේ මේ මම නෙවෙයි මේ රූප මෙතන පහේ කාය ප්‍රසාදේ ඉඳලා රූප සෝත ප්‍රසාද චක්කුපද හිතගෙන මේ මම කරපු දෙයක් නෙවෙයි. පිටගෙන කරපු දෙයක්වත් නෙවෙයි. දෙගොල්ල කරපු දෙයක්වත් නෙවෙයි. දෙගොල්ලෙන් පිටේකුත් නෙවෙයි. මේ තමයි හේතුඵල ධර්ම කියන්නේ. එහෙනම් මේ හේතුඵල ධර්මයේ දකින්න නම් පයට ගියොත් කරගන්න බැරි වෙනවා. අනිවාර්යයෙන් මේ එලිපත්තේ ඉන්නවා. එලිපත්තේ ඉඳලා බය බලන් බය නැතුව බලන නිසා එයාට කවදාකවත් නොදැක්ක ධර්මයක් දකින්න ඕන. ඒ නිසා බුරුම ස්වාමීන් වහන්සේලා කියනවා මේ වගේ තමයි සතිය කැඩුනා කියලා හිතන්නකෝ. සක්මණේක ඉන්නකොට ඕ පරියන්කේ ඉන්නකොට ඕ මොකක් හරි වැඩක් කරනකොට වහාම සතිය ආපහු ගන්න ඕනේ නෑ. Tamanට සැක නැත්තම්. Tamanට බය නැත්තම්. Tamanට අනිත්‍යතාවයක් නැත්තම් එතන තමයි මේ සතිය වැඩෙන්නේ. ඒක නිසා එතන ඉඳගෙන බලන්න මගේ ඇති වසන තුවාල නැත්තම් මම විසභාජනට අත දැම්මට ප්‍රශ්නයක් නැහැ. මේද මේ ගතිය සදාචාරවාදියට හිතන්න බෑ. මේක සමත යෝගාවචරයට හිතන්නත් බෑ. හිතන්නේ අනිවාර්යයෙන්ම මම වහාම මූල කර්මත්තාන්න එන්න ඕනේ. හැබැයි සමත වුණත් විපස්සනා වුණත් ආධුනිකයට ඒක කියනවා මුලදී. එහෙම තමයි. ආර්ශක භූමියට ඇවිල්ලා බලපන්. නමුත් කරලා කරලා කරලා පස්සේ උඩ තියෙනවා ආරක්ෂක භූමිට ඉන්නේ නැතුව වැට අද්දර ඉඳගෙන එලිපත් ඉඳගෙන බලතෑගේ මේ විදිහට බලනකොට මම රූපයක් තමයි බලන්නේ මං ආවේ නැතක් මං කරන්න තමයි රූපේ බැලුවට රූපේ හිත බඳින්නේ නැහැ ඒ රූපේ විරංජනේ වෙනවා ඒකට කියනවා සංඛාර උපේක්ඛා ඥාණයට ගියාට පස්සේ හිත තමයි දැනගන්නේ සංඛාර උපේක්ඛාවට ගියාද නැද්ද කියලා ඒකට ලකුණු පහක් අටුවචාන් වහන්සලා පෙන්නනවා චිත්තංන පටිලීයති. හිත පැනලා යන්නේ නැහැ මේ පැත්තට. දිගෑරෙන්නේ නැහැ මේ පැත්තට. පතිකූටති. එදම රූපේ මේ කයේ ඉඳලා කයට කයේ ඉඳලා මේ හිතට රූපය දකින පැත්තට ගියාට දැන් මේ රූපය අභිරමණය කරන්නේ පතිවත්තති. එයා ආපහු එන්න බලනවා ස්වභාවයෙන්ම මට මෙතන ආරක්ෂක තැනද මං ඉන්නේ. එලිපත්තෙන් එළිය බලන්න සම්පසාරයේ හිත ප්‍රසාරණ වෙලා එළියට යන්නේ පැත්තට එනවා ඉබ්බා හැරියට කට්ට ඇතුළට අඬුව ගන්න පුළුවන් ගතිය වගේ. එහෙම නැත්නම් උපේක්ඛාව ඒ පාටිකූල්‍යං සන්තහති හිත උපේක්ෂාගත වෙනවා. මට මෙතෙන්ද ගියත් අරසා දිනවා අතෙන්ද ගියත් අරසා දිනවා ඉස්සර වගේ මේ රූපෙට බඳින ගතිය නැහැ. එහෙම නැත්නම් අනේ මේ රූප නිසා මම වගේ සතිය පිටවගත්තේ නැති කී දහහක් නෝපන්න අකුසල් ඇති කරගෙන කොච්චර තැවෙනවද කියලා ඒ රූපේ දිහා බලන්නේ ඒ රූප ආශකරන අපේ අම්මා අපේ තාත්තා අපිට ඉගැන්නුවට මේ රූප කරන හරියක් කරන්නේ මිනිස්සුන්ට වද දෙන එක නෙමෙයි මර උගුලක් නේ කියලා ඒ රූපේ දිහා බලන්නේ පිළිකුල් සහගතව. එතකොට ඒ රූපෙන් කෙලසෙන්නේ නැහැ. උදාහරණයක් දෙනවා නහර වැලක් හෝ කුරුළු පිටක් හෝ ගින්දරකට ලං කෙරුවොත් ඒක ඉදිරියට පනින්නේ උණු වේවි උණු වේවි පස්සෙන් පස්සට එනවා. ඒක තමයි සංඛාර උපේක්ඛා නැත්නම් උපේක්ෂායිතේ හැටි. ගින්නට පණලා යන්නේ නැහැ. කඩදාසි කාලක් තිබුත් ගින්න අල්ලනවා. කුරුළු බෑට්ට ලං කරලා බලන්න ගඳ ගහ ගහ නැත්නම් ප්ලාස්ටික් නූලක් ලං කරන්න. උණු වේවි උණු වේවි පස්සට එනවා. ආන්න මේ හිත තමයි කුම්භෝ වංගානි සකේ කලාපේ. Tamangeම කට්ටේ සය සංවිතව ඇතුළට ගන්නවා මිසක් ආ පිටතට ගියයි කියලා බය නැහැ. එයා දන්නවා යන්නේ දැන් හිත එළියට යන්නේ නැහැ. මේ උපේක්ෂා ගතිය කාඩවක්වත් දෑවැද්දට දෙන්න පුළුවන්ද කියලා බලන්න. මගේ පිය පිටරම් පුතාට මං දෙනවා. මම මේ මගේ හොඳම ගෝලයාට දෙනවා. මගේ අම්මට තාත්තට දෙනවා. කදාකවත් කරන්න මේක කරලා කරලා කරලා එතන බය අරින්න ඕන. සැක අරින්න ඕන. අනිශ්චිතතාවය වෙනවා. ඒක තමයි සෝවන් වෙනවා කියන්නේ. සෝවන් වෙච්ච කාණ්ඩ අවිකප්පසාදයක් පහළ වෙනවා. මම ඉන්නේ අනතුරු තැනක. නමුත් මට බුද්ධ සරණේ තියෙනවා, ධර්ම සරණ තියෙනවා, සංඝ සරණ තියෙනවා, සතිය තියෙනවා. බය වෙන්න දෙයක් නැහැ. විදුලිය අත ගෑවට මගේ අතට රබර් ග්ලව් එකක් දාලා තියෙනවා. මට වදින්නේ නැහැ. ඉතින් සදාචාරවාදියාට මේක තේරෙන්නේ නැහැ. බුදුසසුන වැඩ ඉන්න කාලෙම සමහර සංඝයා මේ වගේ වැඩ කරලා තියෙනවා. ඉතින් වට ඉන්න සංඝයා ඔක්කොම දොස් කියනවා. නඩුව ගත්තට පස්සේ බුලන් කියන්නේ මගේ පුතා එහෙම ඒ වැඩ කරන්න කෙලෙස් හිතවිලි පහළ වෙන කෙනෙක් නෙවෙයි. මේ හිතේ ওই කෙලෙස් පහළ වෙන්නේ නැහැ කියලා බුදුරජාණන්සේ අර ලෝකයා වැරද්දක් කරුවයි කියන සංඝයාට බුදුරජාණන්සේ සුදු උණු ගන්නව නැත්තම් අරස කරනවා. දැන් බුදුහාමුදුරුවෝ නෑ. දැන් වැරද්දක් කරුවොත් එහෙම මිනිස්සු ගල් ගහලා මරાવી. නමුත් ධර්මයේ අපිට අරසාව තියෙනවා. ඒ නිසා ධර්මයේ හදාගෙන තියාන හිටියොත් සතිය තමංගේ වශී භාවයට ඇති කරන තියාන හිටියොත් සතිය මේ අරමුණේ ඉන්නකොට විතරක් නෙමෙයි අපිට අරසාව දෙන්නේ අරමුණෙන් අද්දරට ගිය වෙලාවේ එලිපත්තර ගිය වෙලාවේ එතන ඉඳගෙන උනත් අපව අරමුණට ඉන්නේ නැතුව Taman තුල ඇතිවෙච්ච විශ්වාසය උරගා බලන්න ඕන. Taman තුල ඇතිවෙච්ච අනිශ්චිත භාවය මේ ස්ථිර භාවය සැකහැර ගන්න ගන්න කතිය බුදුහාමරෝ නෙමෙයි ඒක දෙන්නේ. ඒක කරලා බලන්න කැමති වෙන එකකට මම කියනවා සෙල්ලක්කාරයයි කියලා. මම කියනවා එයා විප්ලවීය හිතවිල්ලක් ඇති කෙනෙක් කියලා. එයා සම්ප්‍රදායට විරුද්ධව යන කෙනෙක් කියලා. එයා තමයි සංසාරෙන් කඩාන යන්නේ. එයා වටවලල්ලෙන් කඩනවා. එයා මේ මේ කක්ෂේ කඩනවා. කටලා තේමට අදටත් ඉන්න පුළුවන් මෙතනත් ඉන්න පුළුවන් මෙතනත් ඉන්න පුළුවන් කියලා ඒ තුම් පොලේම පුදුම ආරස්සාවක් ඇති කරගන්නවා. හරියට ඉස්කෙඩියෙක් ගෙම්බෙක් වුණා වගේ. ඉස්කෙඩියෙක් නම් වතුරෙම ඉන්නවා. ඒකයි ජල ජීවි. ගෙම්බ වුණාට පස්සේ ඔබේ ජීවිතේ උට ඕන ගොඩ ඉන්නත් පුළුවන් වතුර අද්දර ඉන්නත් පුළුවන් වතුර ඉන්නත් පුළුවන්. ඉතින් ඉස්කෙඩිය අහනවා අම්මගෙන් දැන් උඹ උඹ අපේ අම්මා නම් උඹ කොහොමද ගොඩ ඉන්නේ මේ අපිට බෑනේ. ඉතින් අම්මා කියනවා ඕම හිටපන්කෝ හිටපන්කෝ කවදා හරි මටත් වෙයි ඔය ටික කියලා ඉතරයි කියන්නේ වෙන මොනවා කියන්නේ. අම්මට ගියහගෙන නෑ නෑ මේ පොඩ්ඩයි හිටපන් පාඩම මම කියලා දෙන්නම් එළියට යන්නේ මෙහෙම ඊට ගියොත් ඉස්කීටේ මැරෙනවා. ඉස්කීටේ ඉන්නේ වතුර තමයි. නමුත් මේ රූපාන්තරණයක තනක් තියෙනවා. ඔබේ ජීවිතත්තර ගියාම ඕනනම් ගොඩ ඉන්නවා. ඕන ඇතුළට ඉන්නවා. ඒක මේ ඉස්කීඩියගේ මේ හිස්කෙඩියාගේ අම්මා තමන් ඇති කරගත්ත එක්කොත් නෙවෙයි. හිස්කෙඩියාගේ අම්මට කවුරුත් දීපෙක්කොත් නෙවෙයි. දෙන්න එකතු වෙලා කරපෙක්කොත් නෙවෙයි. දෙකෙන් පරිබාහිර දෙයක්වත් නෙවෙයි. ඒක ඒක තමයි පටිච්ච සමුප්පාද භාවය කියන්නේ. ඒකට තමයි හිස්කෙඩියාට වයස මදි. දැන් උග දෙනකොට ඒකයි වෙලා තියෙන වයස මදි තාම මේ වැඩේ තේරුම් ගන්න මේ මම හිතන්නේ ඔක කොහොම හෝ මේ අනකොට වෙයි වැඩි. වෙච්ච දවසට තේරෙයි අපි මෙතෙක් කල ධර්මය කියලා මොකද්ද අල්ලගෙන හිටියේ මේ ආයතන පහළ වෙනකොට මතුවෙන ආයතනයේ ඉස්සරහට එන මේ මනවදන ආයතනයේ න නිමිත්තක් ගායෝති නානු ව්‍යංජනක් ගායෝති අත්වාදි කරන මේ තන් අසංගතම් විහරන්තම් කියන එක තමයි දිත්තේ දිත්ත නැත්තම් භවිෂ්‍යති කිව්වේ. දැක්කට පොට්ටෙක් වගේ හිටපන්. ඇසත්තේ නමුත් පොට්ටෙක් වගේ ඔක දිහා බලපන්. කවුරු හරි Tamande ඔක්කො බයිනවා. උදේට ඇහෙනවා. කනේ පුළුන් ගහගත්ත කෙනෙක් වගේ ඉන්නවා. ඉතින් හරි ජොලි වැඩක් තියෙනවා. තමන්ම වහිනවා කාට හරි. ඒත් නෑ වුණා වගේ ඉන්න පුළුවන්. මොන යකාටවත් අල්ලන්න බෑ. නට්ටු පුප්පවන රත්කු කරගෙන කෑ ගහනවා මත ඇතුලේ දන්නවා මේ ඉතින් මේ නාඩගමේ හැටියට මේ වාක්‍ය කියවෙන්න ඕන මේ මේ භූමිකාවේ හැටියට එච්චරයි ඉන්නේ යහන මොකුත් නැහැ ඊට පස්සේ ප්‍රශ්න ඉක්මනට පස්සේ කාටවත් දාලා ඉුවායම තමයි කාපු බිරුලාවම කියනවා ගණන් ගන්න එපා මචං කියලා නිකන් ඉන්නවා පේන්නේ චපලකමක් කියලා නෑ. දක්ෂකමක් තියෙනවා ඒකේ. ඇහු දුටු ඕනෙම දෙයක එතනින් නතර කරන්න පුළුවන්. දැන් පැන්න වගේ පේන්නත් පුළුවන්. භාවිත මනසක් ඇති කෙනාට ඒක අනිවාර්ය කෙලෙසිය යුතුයම නෑ. මොකද කෙලෙස් ඒ තරම දුර්වල જાතියක්. කෙලස් කියන්නේ තරම්ම දුර්වල જાතිය සති කියන්නේ තරම්ම බලවත් එකක් බුදුරජාණන්සේ සඳහන් කළා තියෙනවා වඩන ලද මේ සහිත ඇති මිනිහට මහාන හිමාල පර්වතේ උනත් බලන්න පුළුවන් මේ කුණු අවිද්‍යාව මොකද්ද කියලා. මේක අපි විශ්වාස කරන්නේ නැති එකයි වැඩි. අපි ළඟ තියෙන මේ භාවනා ගුණ එහෙම නැත්නම් මේ භාවනා කෞශල්‍ය මේ භාවනාවේ තියෙන ಪರಿචය යොද යොදා බලන්න ඕනේ. එහෙම නැත්නම් ඒක පුස්කනවා. යුදයෝදා බලන්න ගියාට පස්සේ යා එන්නේ එන්නේ සීමා මරියාදාවල් පළල් කරගෙන වෙනද අනාරක්ෂිතයි කියලා හිතෙන තැන යාට අරසා වෙනවා. ඒ නිසා භාවිත මනසක් ඇති කෙනෙකුට විදේශයක් කියලා එකක් නැහැ කියලා තියෙනවා. no foreign land no foreign country දකින්න ඕනෙම කෙනෙක් නෑ දැයි එයාට මේ මගේ නෑයෝ කියලා જાතියක් නෑ දකින්න ඕනෙම කෙනෙක් නෑයෙක් දකින්න ඕනම තැනක් මගේ නිවස බාටපත් වෙනවා එතකොට ආ විශ්වගත පුද්ගලයෙක් බාටපත් වෙනවා ඕන තැනකට ගියොත් එයා එතෙන්ට ප්ලග් කරන්න පුළුවන් ෆිට වෙනවා. කිසිම තැනක මේ නොගැලපෙන ගතියක් එන්නේ. ඒ මොකද මේ ධර්මය අපේ පෞද්ගලික පෞරුෂත්වයේ ඉඳලා නැත්තම් පෘථග්ජන භාවයේ ඉඳලා ආර්ය භාවයට ගෙනියනකොට ওই චීන සීමා මරියාදාවල් ඔක්කොම දිය කරගෙන යනවා. හැබැයි ඒක කරන්නේ ඔලමල කමට නෙමෙයි. මේ භාවනා වැඩෙනකොට එන දෙයට එයා ඉඩ දෙනවා. ඉඩ දීලා බලාගෙන ඉන්නවා මේ බුදියාණියට බබා ඉඳ ඉඳ ගන්නවා. ඉඳගෙන හිටපු බබා නැගිටිනවා. නැගිට බබ ඇවිදිනවා. ඇවිදින බබ තොටිල්ලෙන් පයින්නවා. තොටිල්ලෙන් පයින්න බබ වෙලේ දුවනවා. වෙලේ දුවලා ඔලිම්පික් ගන්නවා. ඉතින් අම්මා සන්තෝෂ වෙනවානේ. එnde ende ende නෙවෙනවා. ඒකට මේ කොර කරගෙන හිර කරගෙන තොටිල්ලෙම තියාගෙන කිව්වොත් ඒක බම්මන දරුවෙක්. ඒක ආදාකත් හැදෙන එකෙත් නෙවෙයි. චා විපස්සනාව කරනවා නම් පුදුමාකාර වර්ධනයක් සිද්ධ වෙනවා. ඒකට දෙන්නේ අපි අපිට සද්ධාව නැහැ. අපේම ಗುಣධර්ම ටික මේ වවාගත්තු ಗುಣධර්ම වල ශ්‍රද්ධාවනේ අපේ වැරදි ටික සමාදන් වෙනවා. අර ಗುಣධර්ම යොද යොදව බලනවා කියලා තියෙන. විවිධ தත්වයට ඒක නැති වුණාට පස්සේ ඒ ಗುಣධර්ම වලට පිපෙන්න වෙලාවක් නැහැ. මෙයා සෙල්ලක්කාර නැහැ. මෙයා රැඩිකල් වාදී නැහැ. එහෙම කෙනාට භාවනාව වැඩෙන්නේ නැහැ. ඒ නිසා මේ භාවනාව නොකරන එක නෙවෙයි හේතුව. භාවනා කරනකොට මේ දෘෂ්ටිය නැහැ. මේ යෝනිසෝමනසිකාරය නෑ. මේක යොදලා බලන්න කැමැත්ත නෑ. ඉතින් ඒක නැති වෙච්ච කෙනා කුල්ලෙන් වහලා තිබ්බ පහනක් වගේ ආලෝකේ වීදෙන්නේ නෑ. ඒ නිසා මං කියන්නේ තල්ල කඩා ගන්නයි කියලා. මං කියන්නේ අශික්ෂිතකම් කරන්න කියලා. මොකද මේ සිදුවෙන දේවල් වලදී මේක මගෙන් වුණා මෙහෙම වෙන්න ඕනේ මෙහෙම කරන්න ඕනේ කියලා ඒකායත වාදයකට එන්නේ නැතුව මේක ධර්ම හුරතලේ හරහා බලන්න. යෝනිසෝමනසිකාරය හරහා බලන්න. විපස්සනාව හරහා බලන්න. එතකොට අපි මෙතෙක් කල ආයෝජනය කරපු මේ විපස්සනාට ආයෝජනය කරපු කාලය ලැබිච්ච අත්දැකීම සහ මේ ත්‍රිපිටකයේ තියෙන මේ මහානීය දැනුම ප්‍රමාණය හරියට Tamange බුද්ධියට සින්න වුණා වගේ මේ සාමි පරිභෝගයට ගියා වගේ පුදුමාකාර සතුටක් එන්න පටන් ගන්නවා ඇත්තටම අපිට ශාසනය විනය කරන තියෙන සේවයත් ඔච්චරයි මේ භාවනා කරන්න කරන්න හිර කරගෙන තද කරගෙන අනුන්ට නීති දාගෙන ඉන්න එක නෙවෙයි තියෙන්නේ. භාවනා කරලා භාවිත මනසක් ඇති කෙනාට ඒ තියුණු මරියාදාවල් අයින් කරගෙන එන්නේ විමුක්තියක් විවේකයක් ලැබෙනවා කියන එකක් අත්දකින්න පුළුවන් නම් මේ සලායතන විමෝ නිරෝධය නිවනයි කියන එක අටුවාචාරින් වහන්සලා හිතන්නේ මරුණට පස්සේ සලායතන නැතිලා නිවන් දකින්නයි කියලා. මේ සලායතන තියෙද්දිම ඒකේ නිරුද්ධ කිරීම ඒක ඉච්ච නෙමෙයි පණ තියෙන මිනිහ කර කරන්න හදනවා කියන. අන්තභාග කරන්න හදනවා කියන. නෑ අන්තභාගයක් නෙවෙයි. ඒ ආයතන අඬුව ඇතුලට ගත්ත ඉබ්බෙක් වගේ ආයතන නැති කරන්නේ සංවරයක් තියෙන. ඒ නිසා මේ මට්ටමේදී ඒ අවදාළ සංවර භාවය සමග වැඩෙන සතියක ඒ අසිරිය දැක ගැනීමට අද දවසේ ධර්ම දේශනාවත් හේතු ආසනාව වේවා කියන ප්‍රාර්ථනාවයි. දවසේ ධර්ම දේශනාව මෙතන නැත කරනවා. සියලු දිනාට සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා හොඳයි අපි විනාඩි සල්පයක් අරගෙන අනුමೋದනා ශීර්ෂයෙන් එප නැත්නම් මුදිතා ශීර්ෂයෙන් උපයාස ප්‍රයා ගන්නලද මේ සියලු කුසල් සියලු ලෝකවාසී සත්‍යයන් සමග හදා බෙදා ගැනීම සඳහා ittavata jati gata sajjahanata පිළිඹෙව් ittavata jangammehi සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ දේවා ittavatajangammehi sambandam punya sampadam භූතානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා ittavatajangammehi sambandam punya sampadam sabbhi satta anumodantu sabba sampatti siddhiya ආකාශට්ටා ච බුම්මට්ටා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ශාසනං ආකාශට්ටා ච බුම්මට්ටා දීවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු දේශනං ආකාශට්ටා ච බුම්මට්ටා දීවානාගා මහිත්‍තිකා අනුමෝදිත්වා චිරං රක්칸තු මං පරං ඉදං හෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං හෝ ඥාතිනං හෝතු ඉදං හෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉමිනා පුඤ්ඤ කම්මේන මාමි බාල සමාගමෝ සතං සමාගමු හෝතු යාව නිබ්බාන පත්‍ත්‍යා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමි බාල සමාගමෝ සතං හෝතු යාව නිබ්බාන පත්‍ත්‍යා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමි බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාවනිබාන පත්තියා සාදු සාදු සාදු සුවපත්ත්‍ත්තා සාදු සාදු අනුමෝදාමි ආනන්දං සාදු අනුමෝදිතබ්බං කමාමි කමිතබ්බං සුපත්විතා සුපත්විතා අභිවාදන සීලිස්ස නිච්ඡං වද්දා පචායිනෝ චත්තාරෝ ධම්මා වද්දන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti මිනාති සමිජ්ජතු